කියන්නේ ආයතන දෙකයි තියෙන්නේ. මන ආයතනය ධම්ම ආයතනය. ධාතු තුනයි තියෙන්නේ. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. එතකොට ඒ මට්ටමේ තණ්හා උපාදාන කළා තමයි යා ඒ මට්ටමේ භවයකට යන්නේ. ඒ කියන්නේ දැන් ස්පර්ශ ආයතන 6 නෙමෙයි මේ දෝෂේ. ස්පර්ශ ආයතන 6 නිර්වශේෂ නිරෝධය නොදන්නාකම නිසා ස්පර්ශ ආයතන හයම ඇති හැටියට නිමිති ගත්ත කෙනාට ආපහු යන ස්පර්ශ ආයතන හයක් ඒ කියන්නේ ධාතු 18ක් ආයතන 12ක්ම ඉතුරු වෙන්නේ. ඒ මට්ටමට කිව්ව කාමවචරයි කියලා. ඒ මට්ටමේ විපාක උපද්දව උපද්දව විඳ විඳ ඉන්නකොට එයා උපදින්නේ ඒ වගේ ධාතුවකමයි. මේ ස්පර්ශ ආයතන හය ආපහු ඇතුළට එන එක මේ ස්පර්ශ ආයතන හයට එද්දී එයා ගාව තින්නේ රූපවචර මට්ටමේ සංයෝජනයක් නම්. එයාට ආපහු හසු වෙන්නේ නිමිති හිතින්නේ එයා සිහි කළා යන්නේ ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද හිතින් දකින අරමුණු කියන ආයතන 6 විතරණ 13 විතරණ උන්නේ එයාට අවිද්‍යා පත්‍ය සංඛාර වෙලා තින්නේ රූපාවචර මට්ටමේ සංඛාර පත්‍ය විඥාන කියනකොට චක්කු විඥාන සෝත විඥාන මනෝ විඥාන විතරයි ආයි එතකොට ඒ මට්ටමේ තණ්හා උපාදානය කියදුනොත් ඒ මට්ටමේ භවය වෙන්නේ ආයි. දැන් අර නාම රූප දෙක අයිති නෑ මේ එකම තුන් භවයේ එකකටවත් නෑ. දෙන්න එක තේරුණාද කියන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ ඉන්කමින් එක අයිති නෑ මේ තුන් භවයේ එකකටවත්. එතකොට ඔන්න ස්පර්ශ ආයතන හයතම ආයත අරමුණු එනවා නොපෙනෙනව නෙමෙයි. මේ රූපේ පේනවා. ඒ වුණාට එයාට කාමවචර මට්ටමේ ඒ කියන්නේ මේ පේන රූපෙට රූප පෙනෙන එක දෝෂේ නෙමෙයි. පෙනෙන එකට හිතුවත් දෝෂේ නෙමෙයි. පෙනෙන එකට කිව්වත් දෝෂේ නෙමෙයි. පෙනෙන කර්මය යමක් ගත්තට කෙරුවට ඒ දෝෂේ නෙමෙයි. දකින්නකොට දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන නුවණ තිබුණොත් එයා පෙවුණු දේ නිරුද්ධ වෙනකොට පේන දෙයට හිතපු දේ, කියපු දේ, කරපු දේ නිරුද්ධ වෙන සංකාර නිරුද්ධ වෙනවා. සංකාර හිතින්නේ. පෙනෙන දේ හටගෙන නැති වෙනවා කියන එක නොදන්නා අවිද්‍යාව තිබුණොත් තේන්දේට හිතන කියන කරන දේවල් සංකාරයේද නිරුද්ධ වෙන්නේ නැහැ. ඇයි පේන දේ තියෙනකොට පේන දේට හිතපු කියපු කරපු දේ තියනවා වෙනවා. එතකොට රූපාවචර මට්ටමේදී අරූපාවචර මට්ටමේදී වෙන්නේ ඇහැට මොන දෙයක් පේන්න ඕනම දෙයක් පේන්න පුළුවන්. පේන දේවල් අරඹය හිතන්නත් පුළුවන් පුද්ගලය කියලා හිතන්නත් පුළුවන් උපුල් මහත්තය කියලා හිතන්නත් පුළුවන් දරුවා කියලා හිතන්නත් පුළුවන් දරුවට කැම ටික කන්න දෙන්න ඕන කියලා කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන් ඕන දෙයක් පුළුවන් දැකීමෙන් පස්සේ නිරුද්ධයි කිව්වහම ඒ කල කී දේත් නිරුද්ධයි එයාට නුවණ හිටින්නේ අවකාශය නම් ඉතුරු වගේ තැනක අර කරපු කීපු දේවල් හටගෙන නිරුද්ධ වෙන එක ප්‍රශ්නයක් නෑ නමුත් එයාට නිමිත්ත තියෙන්නේ අවකාශය වගේ තැනක ඉන්නම් ඔන්න ඒක තමයි යාගේ අවිද්‍යාපච්ච සංඛාරා. දැන් සංඛාරපච්ච විඥානම් කියන්නේ එයාගේ හිත බැඳිලා තියෙන බැසගෙන තියෙන අවකාශය කියන මන්ටන. ඒ මට්ටමේ වේදනාවකටයි තණ්හා උපාදාන. එහෙම මුතේ වුණේ ඒ භවයේ කියලා කියනවා. ස්පර්ශ ආයතන 6ටම ඇතුළට යමක් එනවා. පේන ඇහෙන හැම දෙයකටම හිතනවා කියනවා කරනවා. ස්පර්ශ ආයතන හයම නිර්වශේෂයෙන් නිරුද්ධයි. අපි හිතපු කියපු කරපු දේවලුත් නිරුද්ධයි කියලා යම් කිසි කෙනෙකුට දක්න තැනට මනස ගන්න පුළුවන් වුණොත් අවිද්‍යාව ශේෂයක්වත් නැති වුණොත් තුන් භූමිය යන ඒ කියන්නේ අටලොස් ධාතුවම නිරුද්ධයි. ආයතන 12ම නිරුද්ධයි. පංච උපාදානස්කන්ධයම නිරුද්ධයි. තුන් භූමියන් වගේ කිසිදු ධර්මයක් නැහැ. එතෙන්ද කියනවා රහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ අවිද්‍ය දැන් ඔගොල්ලෝ දැක්කද මං කිව්වා ඉන්කමින් කියලා කිව්වේ නාම රූප කියන ටික නැත්නම් ඉන්කමින් කියලා කිව්වේ මම අර ස්කන්ධ ටික. ඕක මේ අවිද්‍යාපච්චය සංකාරකෙන් චක්‍රයට ඇතුල් කරන්න එපා. අවිද්‍යාව යෙදෙන්නේ ඒ ටිකේ. මේ ස්කන්ධ ඇහැට රූප පෙනෙන තැනක කනට ශබ්ද ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන ඒ ටික අවිද්‍යාවෙන් හටගත්ත ටිකක් හැටියට දැම්මොත් අපිට ගොඩ යන්න බෑ. තේරෙනවද? ඇහැට රූපයක් පෙනෙනකොට මෙතන තියෙන ස්කන්ධ ටික. ස්පර්ශය නිසා මේ පෙනෙන දේ හට ගන්නවා ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියන තැනක මනස තියාගන්න. කණ්ණාඩියට එබුණු ඡායාවට එබුණු හිඳ ඡායාව හටගත්තා. එබින්ද පෙර තිබුණා එබුණු හිඳ හටගත්තා. නැති වෙනකොට නැති වෙනවා කියන තැනක හිතත් තියාගෙන කන්නාඩියේ තියෙන ඡායාවට ඕන දෙයක් හිතන්න ඕන දෙයක් කරන්න බයින්න ඕනනම් කෝටුව කරගෙන ගහන්න ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ අහකට යනකොට ඡායාව නැති වෙනකොට හිතින් කින් කරපු ඒවත් නැහැ. ඒ වගේ මේ පේන දේ අරඹය දකින්න පෙර තිබ්බා නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි ආයතනයන්ගෙන් උපද්දපු දෙයක්මයි පේන්නේ කියන තැනක මනස නම් තියෙන්නේ ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ මේ දෙයට මොන දෙයක් හිතුවත් කිව්වත් කෙරුවත් අහකට යනකොටම ස්පර්ශ නිරෝධ මේ වේදනා සංඥා නිරුද්ධයි කියන තැන එනකොට සංකාර නිරුද්ධයි. අවිද්‍යාව නිරුද්ධයි සංකාර නිරුද්ධයි. ඉතින් කින් කින් නිරුද්ධයි. යම් කිසි කෙනෙකුට ස්පර්ශ ආයතන හයේම පේන්නේ පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. ඒ මනසට කිව්ව අපරියාපන්නයි කියලා. දැන් ස්පර්ශ ආයතන 6ම හටගෙන නිරුද්ධ වෙද්දී 6ම ඇති බවට නිමිති හදාගෙන ඒ 6ම හොයාගෙන යන මට්ටමට කාමාවචර කිව්වා. ස්පර්ශ ආයතන 6ම පයින්ට එද්දී ආයතන තුනක් විතරක් හසු කරගෙන ඒ තුන විතරක් හොයාගෙන යන මට්ටම රූපාවචරයි කිව්වා. ආයතන 6ම පයින්ට එද්දී හයම අනිත්‍ය දකිනවා එක් අවකාශයක් විතරක් තියෙන එක වගේ තැනකින් අපි කියන අරුපාවචර මට්ටමක් නම් කළේ ඒ මට්ටමින් ඉති කිව්වා. ස්පර්ශ ආයතන හයේම Nirodhe දකින්න එකම මට්ටමක නිමිත්තක්වත් තියාගන්න නැති වුණොත් මෙහාට යන්න. අනිමිත්තයි. ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැතිවෙන නැති වෙනවා කියන තැනකින් නුවණ තියාගෙන කටයුතු කරනවා කියන්නේ. එතෙන්ද කියන සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක්වත් මේ මේ උපදිශේෂයක් ඇතුව නිවන් දැක්කා. අපි කියන අනුපාදා පරිණිරවාණය. උපාදාන වශයෙන් ගත්තේ නැහැ. මොකද්ද? ඇහැ උපාදාන කරන්නේ නැතුව, රූපේ උපාදාන කරන්නේ නැතුව, චක්කු විඥාන උපාදානය කරන්නේ නැතුව, චක්කු සම්පත්තිය උපාදාන කරන්නේ නැතුව අල්ලගන්න නැතුව විඳිනවා. උපාදාන නොකොට ජීවත් වෙනවා. ඒකේ ස්වභාවය තමයි මොකද්ද? ඒවා හටගෙන නැති වෙනවා කියන තැනකින් ජීවත් වෙන ඇති බවට හිතෙන්නේ. මේ කිසිම දෙයක් උපාදාන වෙලා නැහැ. අවිද්‍යාව ශේෂයක්වත් නෑ රහතන් වහන්සේ. තව පැත්තකින් කෙටි අදහසක් ගත්තොත් ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන්න පෙරත් පෙනුනෑන් පස්සෙත් තමන්ගේ මනසේ දෙපැත්තේ යෙදෙන්න නිමිති නැත්තම් කෙලෙස් නැත්තම් ඉබේම පෙනෙන දේ පෙනේ දිත්තේ දිත්තමත් වෙනවා. රහතන් වහන්සේ කියලා කියනවා. තමන් තුල ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදවා ගන්න පුළුවන් මත්ය කළ යුත්තක් නැහැ කළ යුත්ත කළා යමක් සඳහා මේ ශාසනයට ආව නම් ඒක මම කළා කියන ප්‍රත්‍යක්ෂ ඥානය තමන් තුල උපදවා ගන්න පුළුවන් තමන්ගේ මනස දැකලා මොකද්ද යමක් ඇහැට රූපයක් පේනකොට පේන්න පෙරත් පෙන්නන් පස්සේ තමන්ගේ මනස දිහා බලන්න ඒ ආරම්භය නිමිතිත් නැත්තම් කෙලෙසුත් නැත්තම් වර්තමානයේක හටගෙන නැති වෙනවා කියන තැනක නම් තියෙන්නේ තමන්ට මම තණ්හාව නැති කළ කෙනෙක් ආයෙ උපදින්නේ නැහැ කළ යුත්තේ කළා කියන තැනකින් තමන්ටම කියන්න පුළුවන් තමන්ගේ මනස දිහා බලලා ඇයි මේ ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන ටික තමන්ට පේනවා එයාට කියන සූපදිශේෂ නිබ්බන් උපදිශේෂයක් වෙන මේ ස්කන්ධ පරිහරණය පමණක් තියෙනවා දිවි කෙලවර කොට ඇති පැවැත්ම ආයතන ටික නිසා ඇති පැවැත්ම විතරක් තියෙනවා. කර්ම කෙලෙස් ඔක්කොම අතහැරලා. පිරිසිදු මානසිකින් ජීවත් වෙනවා. ඒකට කියනවා රහතන් වහන්සේ කියලා. එතකොට මෙතනදී එක කාරණාවක් දකින්න. ඔය හේතුඵල ධර්ම කෙටි කළ කැටි කළ ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ස්කන්ධ ටික ස්කන්ධ ටික තියෙන තැනක ස්කන්ධ ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන අපි ගහව යෙදෙන්නේ කාම උපාදානයේ අත්වාද උපාදානය. ඒ කියන්නේ පුද්ගලයේ රත්තරන්, රිදී, මුතු, මැණික්, ගෙවල්, දොරවල් කියලා ඒව කාම උපාදාන. රූපයන් අත්තතෝ සමනුපස්සේ රූපය ආත්මයක් රූපය අසුරු කරගෙන සත්වයක් ඉන්නවා කියන අදහස් අපි ගාව තියෙන අත්වාද උපාදාන. මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු ස්කන්ධ ටික ස්කන්ධ ටික දකින්නකොටම අපේ මනසේ මේ උපාදානය යෙදෙනවා නා. මේ උපාදානයට හිත නිසා මේකට කිව්ව උපාදාන ස්කන්ධය කියලා. දැන් මේ රූපයේ පෙනෙනකොට මගේ මනසේ උපදින්නේ පවතින උපාදාන මට්ටමක් නම් උපාදානයක් නම් මේ රූපේ විපරිණාම වෙනකොට වෙනකොට මම විඳින්නේ පංච උපාදාන ස්කන්ධ දුක. ඒ කියන්නේ දැන් රූපයේ ස්කන්ධය අනාත්ම ස්කන්ධය මන් තුලයි සත්‍ය පුද්ගලයා කියන උපාදානය තියෙනවා. මම ස්කන්ධ ටික දන්නෙත් නැත්නම් උපාදානිය දන්නෙත් නැත්නම් ආහාරයෙන් හැදෙන රූපය කියලා දන්නෙත් නැත්නම් රූපේ දකිනකොට මා තුළ පුද්ගල භාවය පුද්ගල සංඥාව ඉපදිලා කියන එක දන්නෙත් නැත්නම් මට පේන්නේ රූපේ පුද්ගලෙක් වගේ මම විඳින්නේ පංච උපාදානස්කන්ධ දුක. ඒ කියන්නේ පුද්ගලයෙක් ලෙඩ වුණා, මහලු වුණා, මැරුණා කියන තැනකින් තමයි පංච උපාදානස්කන්ධ දුකක් එන්නේ. දුකට හේතුව ස්කන්ධ ටික පනවන්න බෑ උපාදානයි. මං ගාව තියෙන මේ වැරද්ද. උපාදානය නැති කළොත් තණ්හාව නැති කෙරුවොත් මේ දුකෙන් මිදෙනවා. ඒකට තියෙන්නේ මොකද්ද? දැන් මේ රූපේ දකිනකොට පුද්ගලයෙක් කියන අදහස මට නම් උපදින්නේ. ඒක හිතේම නිමිත්ත හදාගෙන මේ මගේ අප්පච්චි අප්පච්චි මට කණ්ඩ දුන්නා බොණ්ඩ දුන්නා කියලා තණ්හාව මගේ මනස තුල ඇති වෙන විදිහටම මම හිතන නිසාම තණ්හාව ඇති වුණා නම් මගේ අප්පච්චි මං වෙනුවෙන් මෙහෙම කළා මෙහෙම කළා කියලා නැවත නිමිත්ත දිහා බලලා බලලා මම හිතනකොට ඒ හිතීම නිසාම සෙනෙහස කියන හැඟීම මගේ මනස තුල ඇති වෙන විදිහටම මම හිතලා නම් තියෙනවා දැන් ওই නිමිත්ත එක්ක තියෙන්නේ තාත්තා කියලා හිතන කමත් එක්ක තියෙන මට ওই වගේ හැඟීම් ටිකක්. කනබුන ආහාරයෙන් යුක්ත රූපය නිසා මේ 13 අනත්ත එනකොටම මං අර හදාගත්ත නිමිත්තත් ඒ කෙලෙස් ටිකත් නම් මගේ මනසේ යෙදෙන්නේ. මට තාත්තා හම්බෙලා තාත්තට ආදරේ සෙනෙහස වගේ තැනකින් ඇවිල්ලා මං ජීවත් වෙන්නේ. ඊට පස්සේ මේ ධාතු විපරිණාම වෙනකොට එදාටත් මට ටක් ගාලා සිහි වෙන්නේ තාත්තව. දැන් ටක් ගාලා ගලපනවා මං එදා හිතපු සංඥාව තාත්තා දැන් තියෙන මට්ටම තාත්තා මැරිලා කියලා අඬනවා. තාත්තා දැන් වයසට ගිහිල්ලා කියලා අඬනවා. ධාතු විපරණාම වෙද්දි මම මට මේ පංච උපාදාන ස්කන්ධ දුක මම විඳින්නේ. ඒ දුකට හේතුව මොකද්ද? අර මනසේ අප්ඩේට් කරගත්ත, හදාගත්ත උපාදාන, තණ්හා උපාදාන. දුක පංච උපාදානස්කන්ධ දුකට හේතුව පනවන්න පුළුවන් මේ කනබුන ආහාරයෙන් හැදෙන ස්කන්ධ ටික නෙමෙයි. තේරුණා නේද? ඒ කියන්නේ මේ ඉතින් මට හම්බුනේ ඇති ඉදිරි පිටට කනබුන ආහාරයෙන් හැදෙන රූප නිමිත්තක් විතරමයි. ඔය නිමිත්ත ගත මේ හිතේ ස්වභාවයක් තියෙනවා. හිතන විදිහට හිතේ ගති වෙනස් වෙනවා. ඔගොල්ලෝ නම් දුක එන විදිහට ටිකක් හිතන්න තමන්ගේම හිත හිතපු නිසා දුක් වෙන්නේ නැද්ද කියලා? සතුටු වෙන විදියට හිතනද හිතන කම නිසා සතුටු වෙන්නේ නැද්ද කියලා. ඒ හිතේ හැටි හිතේ වර්ණ ස්වභාවය මේ නිමිත්ත අරගෙන ඔය නිමිත් දැන් කනබුන ආහාරයෙන් හැදුණු බලන්න පිරිසිදුව කනබුන ආහාරයෙන් හැදුණු සත්ත්ව පුද්ගල නොවන නිමිති මාත්‍රයක් විතර මේ පේන්නේ. මේ පෙනෙන නිමිත්ත හටගන්න නැති වෙනවා කියලා දන්නේ නැතුව ඇති බවට විඳිනකොට නිමිත්ත ඔහොමම හිටිනවා. දෙවුනුවට නිමිත්ත බලාගෙන නිමිත්තට අපි හිතනවා දුක එන සැප එන විදිහට. මේ මගේ අප්පච්චි මට පොඩි කාලේ නම් මෙහෙම කන්න බොන්න දුන්නා. මෙච්චර උපකාර කළා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර ටික හිතනකොට හිතනකොට හිතනකොට ඒ හිතන විස්තරකම නිසාම තුමාකර හැඟීම් ගොඩක් දැන් ඒ ඇවිල්ලා. ඒ හැඟීම් ටික නිමිත්තත් එක්ක තියෙනවා. ඊගා දවසේ තියෙන මේ එකයි අර මනෝපුබංගම ධර්මා කියලා කියන්නේ මනස සියලු සිදුවි වලට පිටව ගමන් කරනවා යකඩෙන් නැගුණු මලේ යකඩෙම කනවා ඒ වගේ නුවණ නැති කෙනා උපද්දන කෙලෙස් මලේ යාවම් පුච්චනවා කියලා කියන්නේ ඇහැට රූපේ ගැටෙනකොටම මට අර නිමිත්ත දකින්නවත් එක්කම මට සිහි වෙන්නේ මම අර හදාගත්ත විස්තර ටික නම් මම දැන් මෞසෙනෙහස පියසෙනෙහස උරුම කෙනෙක් වෙලා ඒක මම ඉන්නේ නමුත් මෙතන අනාත්ම ධර්මතාවයේ තේසයක්වත් නැහැ. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධයකින් සතුටු වුණොත් ඒ කියන්නේ මේ උපාදානය මේ ස්කන්ධ ටික මේ ස්කන්ධයි උපාදානය දෙක එකට එකතු කරලා සතුටු වුණොත් නම් තාත්තා කෙනෙක් ඉන්නවා කියන තැනකින් මම සතුටු වුණොත් ඕකේ තියෙන දුක ආදීනවකුත් තියෙනවා ආස්වාදයේ ටික ආදීනව ගොඩයි තාත්තා මරුණු දුකමට ගොඩක් කල් විඳින්න වෙයි. තාත්තා ලෙඩ වෙච්ච දුක විඳින්න වෙයි. තාත්තා ඉන්නවා කියන සැප දකින්නකොට විතරයි මට. ඒ කියන්නේ ඇහැට පේනකොටම අපච්චි ඉන්නවා කියන තැනකින් සිහි වෙනවා මට. නැත්තම් රත්තරන් කියලා සිහි වෙනවා. රිදී කියලා සිහි වෙනවා. ඊට පස්සේ නමුත් අනිත්‍ය වෙන ලෝකේ විපරිණාම වෙන ලෝකේ ධාතු වෙනස් වෙනවා. තාත්තා මැරෙනවා නෙමෙයි රත්තරන් නැති වෙනව නෙමෙයි. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ ආහාර ආහාර වෙනස් වෙනකොට රූපේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මගේ මනසේ මේ නිමිත්තට ගොඩාක් බැඳිලා නම් තියෙන්නේ. මම බැඳිච්ච නිමිත්ත විපරිණාම වෙනකොට මට දුක එනවා. කියන එක තේරෙනවා. එතකොට පංච උපාදානස්කන්ධ දුකක් අපි විඳින්නේ. දුකට හේතුව අපි ගාව තියෙන උපාදානය තණ්හාව. උපාදානය තණ්හාව නැතිකොට පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා. මාර්ගය තමයි මොකද්ද? මේ උපාදානය නැති කරන්න. සතර උපාදානයෙන් මිදෙන්න. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තංගම මේ රූපයයි මේ රූපය ඇතිවීමයි මේ රූපය නැතිවීමයි කියලා හොඳට බලන්න. එහෙම බලනකොට බලනකොට මොකද වෙන්නේ? මේ රූපය ආරම්භය පුද්ගලයේ පුද්ගලයේ කෙනෙක් කෙනෙක් කියපු ගතිය ටික ටික ගෙවෙනවා. රූපය ඇත්ත අපි කියන කායනුපසනාව වඩනවා කියලා. දැන් මේ අර්ථය දුක පෙන්නලා දුක ඇතිවීමට හේතුව තණ්හා උපාදානය කියලා පෙන්නලා තණ්හා උපාදාන නැති වෙනකොට දුක නැති වෙනවා කියලා පෙන්නලා ඊට පස්සේ මම මාර්ගය හැටියට පෙන්වන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය ඇත්ත බලන්න. මම පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට උපාදාන වෙලා තියෙන අල්ලගෙන ඉන්න ස්කන්ධ ටික දිහා බලන්න. එතකොට තේරෙනවා මගේ මනසේ තියෙන ප්‍රපංචයක් නේ. මම දුක් විඳින්නේ මගේ මනසේ තියෙන වැරද්දකට. කියන එක තේරෙනවා. ඊට පස්සේ මම ස්කන්ධ ටික බලන්න බලන්න බලන්න බලන්න නුවණින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න වෙන්නේ මොකද්ද? උපාදානය අඩු වෙනවා, ආශ්‍රවය ගෙවෙනවා, කෙලෙස් ගෙවෙනවා. ආශ්‍රයක් ඡේ වුණොත් උපාදානය සම්පූර්ණ නැති වුණොත් මේ ස්කන්ධය රූපයේ සතර මහා ධාතුයි කන බොන ආහාර නිසා හටගෙන ආහාර නැති නැති වෙනවා කියන තැන නෝන හිටියේ. මගේ. කෙනෙක් පුද්ගලයේ හැටියට කාම බහන්න හැටියට ගත්ත ගන්න බවෙන් මනස මිදිලා. ඒව නිසා කෙනෙක් නිසා පුද්ගලයෝ නිසා දේවල් කාරණා නිසා එන දුකෙන්ද මිදිලාම. පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිලා. ස්කන්ධ පරිහරණය කරනවා කියන තැනකට එනවා අපේ මනස. තේරෙනවද කිව්වේ? එතකොට දැන් මේ හම් මෙහෙම හම්බ වෙනකොට ඔයගොල්ලෝ දකින්ද මේද කනගුණ ආහාරයුක්ත රූපය ඇති දිපිට එනකොට අපි ගාව ආශ්‍රවයේදීලා මේ තියෙන්නේ මේ තව සත්‍ය පුද්ගලයා හම්බ වෙනවා කියලා අපිට හිතෙන්නේ අපි ගාව ආශ්‍රවයේදීලා තියෙන්නේ ආශ්‍රයක්ෂය කරගන්න තියෙන්නේ ඉතින් ඒක කරගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාදයේ මේ අර්ථය හරියට විතරයි. ඒ කියන්නේ අවිද්‍යා සංකාර පෙරයි කියලා දාලා මෙතන පංච උපාදාන ස්කන්ධයක් හැටියට දාලා මේ වැරද්ද තිබුණොත් ගොඩ යන්නම බෑ. ගොඩ යන්නම බෑ. අන්තිමට නිවන කියන උත්තරය ආවේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධ දුකෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියපු ටිකෙන් මේ ජීවිතයේම ඒ දුකෙන් මිදීමයි සෝපුදිශේෂ නිබ්බාන කියලා කිව්වේ. මොකද පංච උපාදානස්කන්ධ දුක තියෙන්නේ අද වැරද්දක් නිසා. ඒ කියන්නේ මෙතන ස්කන්ධ ටික තියෙන තැනක ස්කන්ධය නොදන්නාකම නිසා. කර්ම උපාදාන හදාගන්නන් තියෙන්නේ. එතකොට ඒ ස්කන්ධයි උපාදානයයි දෙකම නිසා නම් පංච උපාදානස්කන්ධ දුකක් වෙදින්නේ. දුකට හේතුව ස්කන්ධ කියන්න බෑ උපාදානය. උපාදානය නැති කළොත් පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. මොකද ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් මිදෙනවා. කියලා දැක්කා දැකලා උපාදානයන්ගෙන් මිදෙන්න ආශ්‍රයක් ගෙවීම සඳහායි මේ ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්ංගම කියලා ස්කන්ධයේ උදේරය බැලුවේ. ස්කන්ධයන්ගේ උදේගය බලන්ඩ ඒක දකින්න උපකාර පිණිස තමයි සමාධියක් උදව් කරගත්තේ සමතකමටහනක් වැඩි සමතකමටහනක් වඩා ගන්න සමාධිය ඇති කරගන්න උපකාර පිණිස තමයි සීලයක පිහිටියේ. සීලයක පිහිටලා සමතකමටහනකින් හිත වඩමින් ස්කන්ධයන්ගේ උදේගය බැලුවා ඇයි? ඇයි අපි? ස්කන්ධයන්ගේ උදේගය බැලුවේ. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දකිනකොට තණ්හාව ගෙවෙනවා, උපාදානය නැති වෙනවා. උපාදානිය නැති වෙනකොට තණ්හාව නැති වෙනු නැති වෙන්නේ මොකෙන්ද? මොකටද? පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න. මව්මල දුකෙන්, පියාමල දුකෙන්, සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මරණ දුකෙන්, ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් මිදීම සඳහා මිදීම සඳහා සීල සමාධි ප්‍රඥා විමුක්ති මොකද්ද මිදෙන්නේ ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කෙලෙසුන්ගෙන් මිදීම සඳහා පංච උපාදානස්කන්ධයෙන් මිදීම සඳහා ජරා මරණයෙන් මිදීම සඳහා මිදුනහම මිදුනා කියන නෝනාව එතකොට සීලයක පිහිටල සමාධි වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය බලමින් උපාදාන සතර උපාදානයෙන්ම මිදිච්ච මනසකින් ආශ්‍රයක් ඡේවිච්ච මනසකින් ජීවත් වෙනවා පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ කළ ගුරුබර බහා තබල ජීවත් වෙනවා එතකොට කය කෙලවර කොට ඇති වේදනාවක් දිලි කෙලවර කොට ඇති වේදනාවක් විඳිනවා රහතන් වහන්සේ කියලා කියනවා ජරා මරණ දුකෙන් ඈතර වෙලා ජරා මරණ දුකෙන් මිදිලා ශෝක පරිදේයයන්ගෙන් මිදිලා සිසිල් වෙච්ච නිවිච්ච මනසකින් ස්කන්ධ පරිහරණය විතරක් කරනවා මේ ස්කන්ධයන්ට තියෙන ආයු සංතතියත් අතහැරෙනකොට කල්ැතුවම නැවත යන්න තියෙන කර්ම නතර කළා තිබුණේ. නිබ්බන්ති දීරා යතයන් ප්‍රතිපෝය දීරයන් වහන්සේ නිවෙනවා පහනක් වෙනවා වගේ කියලා කියනවා. ඉතින් මෙතනදී මම මතක් කළේ ප්‍රතිපත්තිය ප්‍රතිවේදී හරියට විතරයි ප්‍රතිපත්තිය හරියන්නේ කියලා කියන්නේ මේ පරියප්තියේ අර්ථය හරියටම ගත්තොත් වර්තමානයක මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන්න අවිද්‍යාවෙන් කර්ම රැස් නොවන විදිහට තණ්හා උපාදාන නොවන විදිහට එහෙම අවිද්‍යාවෙන් කර්ම රැස් කළ තණ්හා උපාදාන වුණොත් පංච උපාදාන ස්කන්ධ දුක විඳින්න වෙනවා දුකට හේතු උඹලට මේ කර්ම කෙලස් ටික මේ කර්ම කෙලස් නැති කළොත් මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා කර්ම කෙලෙස් නැති කරන මේ ස්පර්ශ ආයතන හයේ නුවණ පිහිටවන්නේ කියන උත්තරේ ගන්න වෙනවා වර්තමානයේ. ඒ ටික දකින්න වෙනවා. ඒ උත්තරේ ආවට පස්සේයි භවනාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ උදේවැය බලන්න වෙන්නේ මේ උත්තරේ සාක්ෂාත් කරගන්න. සමාධිය වඩන්න වෙන්නේ උදේවැය බලන්න උපකාර පිණිස. සීලය පිළිටන්න වෙන්නේ සමාධියට උපකාර පිණිස. එහෙම නැති වුණොත් මේ යන්නේ කොහාටද කියන එකක් නැති වෙයි. ඒ මොකක් සඳහාද මේ කරන්නේ කියන ටික නැති වෙයි. පරියප්තියෙන් තමයි හරියටම ප්‍රතිපත්ති අරගෙන දෙන කාරණාවත් මේ කාරණාව සඳහා ඕගොල්ලෝ මෙහෙම කරන්න කියන උත්තරයත් ලබා දෙන්නේ. ඊට පස්සේ ඒ ටික උදව් කරගෙන ඕගොල්ලෝ කළොත් අනිවාර්යෙන් ඒ ටික නොවුණොත් තමයි පුදුමයි. දැනට ඒ කියන්නේ ඔක ඇත්තටම මම ඔහොම විස්තර කළොත් ලොකු රටාවක් නැහැ. බුදුහාමුදුරන් කාලේ හම්බ වෙන බුදුහාමුදුරන්ට හම්බ වෙන මිනිස්සු අවිද්‍යාව සංකාර විඥාන නාම රූප පටිච්චසම්පාද අංග ඕවා දන්නේ නැහැ. මොකුත්. ඒ ඔයගොල්ලොත් එහෙමයි කියලා හිතන්නකො. මම මෙහෙම කියලා දුන්නොත් ඕගොල්ලන්ට තේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට එන්නේ කන බොන ආහාරයෙන් යුක්ත රූපයක්. ඕගොල්ලෝ ඒක පෙර නොතිලීම හතගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. මට ඔකට සහේතුක කරුණු කාරණා කියන්නේ ඒක නොදන්නා කම නිසා ඕගොල්ලෝ මේක අල්ලගෙන ඇති දෙයක් හැටියට බලනකොට තියෙන වැරද්ද තමයි ඕක නැති වුණොත් ඇති හැටියට හිටිනවා. මේ ඇත්ත නොදන්නා කම නිසා මේ නිමිත්තක් පහළ වෙනකොට ඕක තමයි කර්ම නිමිත්ත කියන්නේ. ඕගොල්ලෝ අපිට ආපහු ලෝකය කියන එකක් හම්බෙන්නේ මේ ආයතන ටික අපි මෝඩකමට ආයෙ උපද්දවා ගන්න දුක උපද්දවා ගන්න. ඉන්න කෙනා බලන්න යනවා කියලා ගියාමත් අපිට ඉන්න කෙනෙක් පේනවා නෙමෙයි මෝඩකම නිසා අපි ආයෙත් මේ ස්කන්ධ ටිකමයි උපද්දවා ගන්න. ස්කන්ධ ටිකත් උපදිනකොට ආයෙත් අපිට කෙනෙක් හම්බුනා නෙමෙයි ආයෙත් අපේ මනස කෙලෙස්ම යෙදෙන්නේ. අපි මේ ටික නොදන්නා කම නිසා පුද්ගලයෙක් හම්බෙන්න යනවා පුද්ගලයෙක් ඇසුරු කරනවා රන් රෙදි මුතු මැණික් හම්බෙන්න යනවා ඒව එක්ක ඇසුරු කරනවා වගේ තේරෙනවා මෙහෙම කලහම තියෙන ආධිනව තමයි ඕහොම්ම කාම භාණ්ඩ කාම වස්තු ගත්ත අද්දෙකින්ම ජරා මරණ දුක විඳින්න වෙනවා කියලා පෙන්වන්න වෙනවා. පෙන්නලා මේ වගේ දුකට හේතුව මේ වැරද්ද කියලා පෙන්නලා ওই වැරද්ද කරන්න එපා. මේකේ තියෙන සිද්ධිය දකින්න ඕගලන්ට පෙන්නනවා. ඒ කියන්නේ දැන් පුද්ගලයෙක් හැටියට අපිට පුද්ගලයෙක් හම්බෙන්න හැටි පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. මෙතන කනබුන ආහාර යුක්ත ස්කන්ධ ටික තියෙන්නේ ඒක නොදන්නාකම නිසා මේ නිමිත්ත අපේ මනසට අරගෙන අපි පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට අපි හිතන්නේ. දෙවනි දවසේදී ඇහැට රූප වෙනකොටම අර නිමිත්ත අපි තුල යෙදිලා මේ තියෙන්නේ. කියන එක ටිකයි අන්තිමට කියන්නේ. මේකෙන් පෙන්නනවා කවදාවත්ම ඉන්න කෙනෙක් හම්බ වුණා නෙමෙයි. අපි හිතාගෙන ඉන්න හම්බ වෙන්න බලන්න යන කෙනෙක් හම්බ වෙනවත් නෙමෙයි. කෙනෙක් බලන්න කියලා යනකොටත් කෙනා ඉන්නේ අපේ මනස පැත්තේ හම්බ වෙන්නේ ආයත ස්කන්ධ ටික ස්කන්ධ ටික හම්බ වෙනකොටම කෙනා කියන අදහස මනස නයිය දෙන්නේ දෙපැත්තම පුද්ගලයා ඇඟලා තියෙන අපේ මනසේ ඒක උපද්දලා පවත්තපු ස්කන්ධ ටිකක් තියෙනවා ඒක අනාත්මයි අපි කවදාවත් අනාත්ම ධර්මතාවය තේරලා නැහැ කියන ටිකක් කියන්නේ ඕගොල්ලෝ මේ ඇත්ත දැක්කොත් කලකිරෙනවා කියලා ඇහි කලකිරෙනවා රූපේ කලකිරෙනවා කියලා කියන්නේ අපි මේ ආයතන ටික උදව් කරගෙන කෙලෙස් කර්ම ටික උපද්දලා පවත්තලා තියෙන්නේ. මේ ඇහැ මට උදව් වෙලා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස ඇති කරව ගන්න. කෙලෙස් කර්ම පවත්ත ගන්න කියලා ඕගොල්ලෝ යම් දවසක දැක්කොත් විතරයි ඕගොල්ලෝ ඇහි රූපේ කලකිරෙන්නේ කියලා. ඒ කියන්නේ දරුවා බලන්න පුළුවන් කියලා හිතෙන තාක් ඕගොල්ලෝ මේ ඇහැ උපද්දවා ගන්නවා රූපේ උපද්දවා ගන්නවාමයි. යම් දවසකදී ඕගොල්ලෝ දැක්කොත් මේ හිතේ තියෙන නිමිත්තයි දැන් දරුවා කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. දරුවා බලන්න කියලා ගියාම අනාත්ම වූ ආහාරයෙන් හැදෙන ස්කන්ධ ටික උපද්දවා ගන්නවා දරුවා කියන එක සිහි කරගන්නවා කියලා ඇත්ත හොඳට පෙවුනොත් ඕගොල්ලෝ දරුවා බලන්න යනවා කියන එක නතර වෙන්නේ එතකොටයි. කලකිරෙන්නේ. මොකද ඔය මෝඩකම කරන කෙනාට දුකත් ඉවර නෑ කියලා දකිනවා. කවදාවත් ගිහිල්ලා දරුවා බලන්න බෑ. ඒ කියන්නේ අපි මෝඩකම නිසා ස්කන්ධ එහෙම දරුවෙක් ඉන්නවා නම් දරුසණිය හදක් තියෙනවා නම් තියෙන දෙයකින් සැප දුක් විඳිනවා තව කමන්නේ ඒක. තියෙන දෙයකින් දුක් විඳිනවා නම් ඒත් කමන්නේ. මේ කියන්නේ සිද්ධිය බලන්න. ඒ කියන්නේ උඹලා දරුවෙක් බලන්න යනවා කියලා අදහසින් ගියත් ආහාරය නිසා සලායතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ වෙච්ච වේදනාවක් එන්නේ. බලන්න මානසීය දෙනවා තණ්හා උපාදානයක් ආපහු. දරුවා දැක්කා දරුවා හම්බුණා කියලා. කියලා කෙලෙසේ පෙන්නනවා. ඒක දැන් අපිට ඉන්න දරුවා අවස්ථාවකට හරි පෙවුනා නම් ඒත් කමන්නේ. පෙනුම නිසා එන වේදනාව පිරුම් ඒත් කමන්නේ. දුකක් ආවත් කමන්නේ. ඒක ඇත්ත පිළිඳලානේ. නමුත් මෙතන තියෙන සිද්ධිය ගැන කියන්නේ මේ වෙන්නේ වෙන දෙයක් කරන්නේ වෙන දෙයක් අපි හිතාගන්නේ වෙන එකක් ගැන. දැන් හරි කරගන්න. එතකොට අපි කෙනෙක් ගැන හිතනකොට මම මේ කියන එක තේරෙනවද බලන්න හොඳට. ඒ කියන්නේ කිසිම දවසක ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා සතර මහා ධාතුවේ කලකිරෙනවා කියලා. මෙච්චර කාලයක් දරුවා බලන් යනවා රත්නම් බලන් යනවා තේවත්තු පොල්වත්තු බලන් යනවා කියලා හිතාගෙන හිතියට අවිද්‍යා කර්මයන්ගෙන් සතර මහා ධාතුවයි ඉපැද්දුවේ මෙයා. සතර මහා ධාතුවයි උපද්දවන්නේ. ඇයි? ඇහැ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප ටිකයි අවිද්‍යා කර්මයන්ගෙන් උපද්දවන්නේ. ඉපදෙනකොටම තේවත්ව දැක්ක, පොල්වත්ව දැක්ක, දරුවා දැක්ක, රත්තරන් හම්බුණා, රිදී හම්බුණා කියලා කෙලස් ටික යෙදෙනින්දා. ආයත්නේ ඇත්ත වැහෙනවා. අවිද්‍යාව නිසා ආශ්‍රව ආශ්‍රව නිසා ඇත්ත වැහෙනවා. ආයෙත් ඊගාවට මෝඩකම ඉතුරු වෙන ආයෙ සතර මහා ධාතු හදන්න තියෙනවා. ඒ කියන්නේ තේවත්ත බලනවා පොල්ලත්ත බලනවා කියන අදහසින් ගියත් ආයෙත් ඇහැ රූප චක්කු විඥානෙ උපදින්නේ. ස්කන්ධ ටික උපදින්නේ සතර මහා ධාතු හදා ගන්න. ආයෙ සතර මහා ධාතු ස්කන්ධ ටිකයි ඉපද්දේ කියන එක නොදන්නාකම නිසා ආයෙත් රත්තරන් දැක්ක රිදි දැක්ක දරුවා දැක්ක කියලා කෙලස් ටිකේදී. ආයත් කෙලස් ටික තිබුණාම වෙන්නේ ආයත් සතර මහා ධාතු උපදිනවා. උපදිනවා කියලා කිව්වේ නිකම්ම නෙමෙයි සතර මහා ධාතු උපදිනවා කියන අදහසින් නෙමෙයි යා පංච උපාදානස්කන්ධයක්. කියන්නේ gedara බලන් යනවා, දරුවා බලන් යනවා, පුල්වත්ත බලන් යනවා, තේවත්ත බලන් යනවා කියන අදහසින් යන්නේ. ගියාම ආයත් වෙන්නේ මොකද්ද? සතර මහා ධාතුන් නිසා උපාදාය රූපයක් හදාගෙන ඒ නිසා ස්පර්ශයක් එන එක වෙන්නේ. ආයත අවසන් වෙන්නේ තණ්හා උපාදානයකින්. හරි දරුවා දැක්ක, ගෙදර දැක්ක, පොල්වත් දැක්ක, තේවත් බලලා එනවා. ඒ කියන්නේ ආයෙත් මේ සතර මහා ධාතුව හදාගන්න තියෙන හේතු ඉතුරු වුණා. ඉතින් මේක කෙලවරක් නෑ. ඔහොම ගියාම අන්තිමට ලැබිලා තියෙන්නේ ජරා මරණ දුක් විඳිනවා කියන චක්‍රයක් විතරයි. කිසිම තේරුමක් යම් දවසකදී ඔයගොල්ලෝ දැක්කොත් දරුවා බලන්න යනවා, ගෙවල් බලන්න යනවා, පොල්වතු තේවතු බලන්න යනවා කියලා යද්දි කාමෙන් මිදෙන්න එක රූපේ පිරිසිඳ අපි මේ සතර මහා ධාතු උපද්දලා පවතලා නේද තියෙන්නේ. ඒ ටික දකිනකොට ශනිකව අපේ මනසේ මේ ටික ඉදිරිය නේද කියලා දැක් දැක්කොත් දකින මට්ටමට ආවොත් ඔගොල්ලෝ කල කලකිරෙනවා. හරිද? Thank you. හතර මහා ධාතු ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ ඖදාරික සියුම් හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න කියන. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන තමා තුල බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ යම්කිසි රූපයක් තියෙනවා නම් හැම රූපයක්ම සතර මහා ධාතු උපාදාය රූප ටික ඒ ටික නිසා අපේ මනසේ අත්වාද උපාදානයේ යෙදিলা නම් මම මගේ කියන එක ස්කන්ධ ටික දකිනකොට මගේ කියන මනස තුල උපාදානයේ යෙදෙන ආශ්‍රය යෙදෙනවා කියලා අපි දන්නේ නැත්තම් අපි ආශ්‍රයන්ගෙන් අරමුණු කරන්නේ. උපාදානීය වෙනවා. උපාදානයන්ගෙන් අරමුණු කරන්නේ. ඒ කියන්නේ මේ රූපය දිහා බලන්නේ මගේ අත කියලා. මම කියලා. එතකොට මේක මගේ වෙලා මම වෙලා පේනවා. මගේ අත කැඩිච්ච දුක් විඳිනවා නම් මේ පංච උපාදානස්කන්ධ දුක දුකට හේතුව ස්කන්ධ ටික නෙමෙයි. අත් මේ මම එතකොට මම කියන එක නැති වුණා නම් මගේ අත කැඩිච්ච දුක නැති වෙනවා. ඒකට තියෙන හේතුව මොකද්ද? ඒ කියන්නේ ඒකට තියෙන ඒක නැති කරන තියෙන මග රූපේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා බලන්න. රූපේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා බලන්න කියලා කිව්වේ කියන්නේ රුපිය කනබුන ආහාරයෙන් හැදෙන එකක් ආහාරනේ සහටගත් එකක් කෙස් ලොම් නියදත් ධම්මස්නහර තියෙන්නේ ඔය කායන පසනාව තියෙන්නේ ඔය පෙන්නද ඔය අර්ථයක් නිසායි ඉස්සෙල්ලා දුක අහලා දුක ඇතිවීම අහලා දුක නැතිවීම අහගෙන තියෙන හින්දා මේ ටික කියන්නේ මාර්ගඵල ලබන්න කියලා කිව්වේ මොකද එයාට සත්‍ය පුද්ගලයෙක් නිසා එන දුකක් තියෙනවා නම් දුකට හේතුව පෙන්නනවා සත්පුද්ගල භාවයේ උපාදානය උපාදානය නැති වෙනොත් මේ සත්පුද්ගල භාවයෙන් දුක නැති වෙනවා. ඒ නිසා මේ ස්කන්ධ ටික බලන්න. ෂෙන් ටික පෙන්න. එතනදි තියෙන දේ තමයි අපි දක්ෂ වෙන්න ඕනේ. මෙතනදී මේ චක්‍රය ගැන ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපිට ඇහැට පෙනෙනකොට ස්කන්ධ ටික මේකේ ඇත්ත නොදන්නාකම නිසා අපි නිමිති හදා ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් ගෙදර දරුවා සිහි කරනකොට ඕගලන්ට ටක් ගාලා හිතා ගන්න පුළුවන් වෙනෝනේ මේ අවිද්‍යාව පත්‍ය සංකාර. ඇහැ මේ මේ නිමිත්ත හදාගත්ත ඇහක් තිබුණා නම් රූපයක් තිබුණා චක්කු විඤ්ඤාණ තිබුණා ඒක නිරුද්ධ වෙලාමයි. නැති වෙලාමයි. අතීත ඇහැ නිරුද්ධ වෙලා රූපය නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා. එදා ඒ ඇත්ත නොදන්නාකම නිසා රස විඳ ගැනීම අනුව බලපු එකේ විපාකයක් තමයි අද මේ නිමිත්ත කියන එක දකින්න එතකොට මේ දැන් දරුවා ගෙදර කියලා හිතාගෙන ඉන්න මේ දරුවා කියලා හිතාගෙන ඉන්න නිමිත්ත. ආපහුගලන් දකින්න පුළුවන් වෙන්න ඕනේ ඇහැට කනබුන ආහාරයෙන් යුක්ත රූපය ගැටිලා ධාතුනානත් නිසා සංඥාව උපදිනකොට මේ නිමිත්තම නැගිටිනවා නේද? එතකොට මම දරුවා දැක්ක වගේ ආයෙත් වෙලා නේද තියෙන්නේ. කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. දකින්න පෙර දැක්කයන් පස්සේ දෙපැත්තෙන්ම කෙලස් ටික යෙදෙනකොට ඕගොල්ලන්ට දරුවෙක් හම්බ නොවී හිටියොත් තමයි පුදුමේ. රත්තරන් හම්බ නොවුනොත් තමයි පුදුමේ. රිදී හම්බ නොවුනොත් තමයි පුදුමේ. එතකොට කියලා දෙන්න වෙනවා ඔය විපාකයට අවිද්‍යා කර්ම ටිකක් කියන්න වෙනවා දරුවෙක් ගෙන් සැප දුක් විඳින තැනක අවිද්‍යා කර්ම ටික පෙන්වන්න වෙනවා කලින් හම්බෙන්න කලින් මෙහෙම කෙනෙක් ඉන්නවා කියන කම නිසායි මේ විපාකයේ උපදින තැනකදී දරුවෙක් දකින්නවා කියන මට්ටම ඕගොල්ලන්ට තේරෙන්නේ. මෙහෙම ඕගොල්ලන් දරුවෙක් නිසා සතුටු වෙන්නේ. මෙහෙම ඕගොල්ලෝ රන් රත්තරන් නිසා සතුටු වෙන්නේ, රිදී නිසා සතුටු වෙන්නේ, මුතුමැණික් නිසා සතුටු වෙන්නේ. යාන වාහන වලින් සතුටු වෙනවා කියලා මේ කාම මට්ටමේ සතුටක් විඳින්නේ මනස තියෙන කෙලෙස් එක්ක. ඒ ටික පෙන්වන්නද වෙන්නේ. ඒකේ ඊට පස්සේ තියෙන ආදීනව ටික පෙන්වන්න වෙනවා. ඕගොල්ලෝ හැම වින්ද කියන දෝෂේ තමයි. ඕගොල්ලෝ දැන් ආස්වාදයේ ටිකයි. ඕක ගිඳීමේ ආහාරපත්යෙන් හැදුණු රූපේ තියෙන තා කවුරුදු 50ක් 60ක් ඕන. කියන්නේ එච්චරක් නෑ. අරමුණක් අරමුණක් ගානේ. සුදුදන නමුත් වැඩිම කියන්නේ අවුරුදු 50ක් 60ක් ඕන සැප දුක් විඳින. අවුරුදු 50කින් 60කින් පස්සේ හරිය රූප නිමිත්ත නැති වෙයි. නමුත් ඒ කර්ම නිමිත්ත නැති වෙන ඕගොල්ලෝ මාය තව භාවයකට අරයන්. අනන්ත සංසාරට අරගෙන යන ආදීන බොහෝයි කියලා බුදුජානක පෙන්වන්නේ ඒකයි. මේ දේවල් මෙහෙම නිමිති හැටියට තියාගෙන ඕගොල්ලෝ අන්තිමට පරිහරණය කරන්නේ කර්ම කෙලස් කියන ටික හොඳට මතක තියාගන්න. රත්තරන් වලින්, රිදී වලින්, දූදරුවන්ගේ ගෙවල් දොරවල් වලින් සතුටු වෙනවා කියලා කියන්නේ කෙලෙස් වලින් සතුටු වෙනවා. කෙලෙස් කර්ම ටික උපද්දලා පවත්වනවා කියන්නේ. ඔහොම කිව්වට හරියන්නේ නැහැ. ඕගලන්ටම තේරෙන්න වෙනවා කෙනා කෙනාට තේරෙන්න වෙනවා අපි මේ කරන වැඩේ. එතකොටයි Taman තුලින් මේ කලකිරීම එන්නේ. ඒ කියන්නේ අර්ථයක් තියෙන දෙයක් වුණා නම් කමක් නැහැ කියන එක. ඒ කියන්නේ මම අර කිව්ව අවස්ථාවට හරි දරුවා හම්බ වුණා නම් ඇත්තටම ප්‍රශ්නයක් නෑමයි. ඇඬුවත් ගුටි කඳුම සාධාරණයි. ඒ කියන්නේ දැන් මේ මානසික වැරද්දක් නිසා නම් මේක. එතකොට ඒ තේරෙනවද මේ කියන්නේ? ඒ කියන්නේ ඕගොල්ලෝ දරුවා කියලා දැක්කත් නැතත් වේදනාවේ අඩුවක් වෙන්නේ නැහැ. වේදනාව වැඩි වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම වැඩි කරගන්න පුළුවන් නම් තව කමන්නේ. අපි කියමු දැන් චක්කු සම්පත්තිය නිසා යම් වේදනාවක් එනවා නම් ඒ වේදනාව එච්චරම. ඒ නිමිත්ත අරගෙන මේක දරුවා මෙහෙමයි මෙහෙමයි කියලා වින්ද කියන්නේ මේ හිතුවා කියන්නේ හිතලා දරුවා බලන්න කියලා ගියාම වෙන්නේ ආයෙ චක්කු සම්පස්යෙන් උපදින වේදනාව මොකද ඊට වඩා වැඩිතර වේදනාවක් කියන්නේ නෑමයි. ඉතින් ඕක ඔහොම නිමිති හිටින විදිහට අල්ලගන්න නැතුව ඒ රූපෙ දිහත් බලන්න පුළුවන්. බැලුවහම ඒ රූප ස්පර්ශ නිසා වේදනාව වේදනාවමයි. දරුවා කියන අදහසින් බැලුවහම තන වේදනාව වේදනාවමයි. වෙනසකට තියෙන්නේ ප්‍රපංචයන්ගෙන් සතුටු වෙන ටිකයි නැත්තේ. ඒ කියන්නේ දෙවනුවට මනෝමයෙන් දරුවා අල්ලගෙන යන ටිකේ වැඩි ආකාරය තියෙනවා. දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ ඇහැට පේන දෙන වේදනාව වේදනාවමයි. ඒ කියන්නේ වේදනා පත්‍ය තණ්හා කියන්නේ මේක තව ගොඩක් විඳින්න තමයි අපි හිතෙන් අල්ලගෙන එක එක දේවල් මෙහෙම මාගේ ළමයා ලොකු වුණාම මෙහෙම කරයි මෙහෙම කරයි මෙහෙම කරයි කියලා අපි කියන්නේ. ඔක්කොම මනෝමය. කෙලස් කර්ම ටික එක කෙලෙසුන්ගෙන් සතුටු වෙන්නේ අපි. එහෙම සතුටු වුණත් මනෝමයයි හැමදාම. ආයෙත් විපාක විදින තැනට චක්කු සම්පස්සේ සෝත සම්පස්සේම ගිඳින්න වෙන ජීවිතය ඔච්චරමයි. කියන්නේ ගෙයි කුඩ ගහලා රත්තරන් තිබත් ඕගලන්ට ඇහෙන් දකිනකොට මේ රූපයක් දකිනවා මට මේ වේදනාව පිටවෙලමම යන්නේ. පැත්තකට වෙලා තියෙනකොට සිහි කරනකොට කනක බලනකොට ඒ චුට්ටක් කතා සාදෙන කොයි වෙලාවක හරි මට මෙච්චර රත්තරන් ගොඩක් තියෙනව නේද කියලා හිත හිතුවාම හිතලා යන්තම් පොඩ්ඩක් එන ආස්වාදයක් විතරමයි තියෙන්නේ. ඉතින් මෙතනදී බුදුහාමුදුරන් කාලෙදි මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියන ওই වචන තිබුණේ නැහැ හම්බෙන බමුණන්ගේ ජීවිතයෙන් වැරද්ද පෙන්වනවා. ඇත්ත පෙන්නවා ඇත්ත තියෙන තැනක මනසේ කරන වැරද්ද පෙන්වුවට පස්සේ මේ වැරද්ද තිබුණොත් තියෙන දෝෂේ තමයි දුකෙන් මිදෙන්න බෑ කියන එක පෙන්වහම ගොඩාක් දෙනෙක් කැමති වුණා දුකෙන් මිදීම සඳහා තමන්ගේ වැරද්ද හදාගන්න. ගෙවල් දොරවල් දරු මුට්ටු බඩු මුට්ටු කියලා භෞතික දෙයක් අයින් කරන්න නෙමෙයි. තමන්ගේ මනස අස්කරනකොට එහෙම දේවල් තිබිලත් නැහැ. නැති වෙනවා. එතකොට මෙතනදී මට මේ පෙන්වන්න ඕනම දේ තමයි අපි ගොඩාක් දෙනෙක් නිවන් දකින්න නිවන් දකින්න ඕනේ කියලා උත්සාහවත් වෙනවා නොකරන දෙයක් නෑ හැම විදිහකටම කළාට වෙන්නේ වෙන්නේ නැත්තේ ඒකට හේතු වෙන මොකුත් නෙමෙයි මේකේ අර්ථයම වැරදිලා තියෙන්නේ ওই වැරද්ද තියෙද්දි නිවන් දැක්කනම් තමයි පුදුම මොකද දකින්න හදන නිවන කියන එක මොකද්ද කියලා දන්නේ කෙටියෙන් ගන්න සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ උපදිශේෂයක් විතරක් තියෙද්දි නිවන් දැක්ක කියලා ඉන්කමින් විතරයි අවුග්ග වෙන්නේ <laughs> ඒ කියන්නේ එන ස්පර්ශ ආයතන හයතම රූප නොපෙනෙනවා ශබ්ද නොහැෙනවා නෙමෙයි පේනවා හටක නිරුද්ධ වෙන තමන්ට අයව කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන් කෝල් ගන්නෑ වගේ ඒක තියෙනවා කියලා නිමිතිත් නැහැ නිමිති හොයාගෙන යන්නෙත් නැහැ මෝඩකමින් ආයතන ටික උපදන්නේ එහෙම වුණාම වෙන්නේ මොකද දැන් මෝඩකමින් ආයතන ඉපැද්දුවාම ඒත් ආයතන ඉපද නිරුද්ධ වුණාට ආයතන උපදින මෝඩකම නැති වෙච්ච නැති නිසා ආයත මේ ආයතන උපද්දවා ගන්න පුළුවන් තැනකින් උපද්දවා ගන්න හදනවා මේ ආයතන ටික උපද්දන්න තියෙන හේතුව නැති වුණත් උපන්දන්න හදන මේ උත්සාහය පුළුවන් තැනකින් හට ගන්නවා ගලන වතුරක් ගලාගෙනනකොට ජලපහාර වේගවත් නම් අපි පස් ටිකක් කපලා දැම්මත් දැම්මොත් අපි පස් දාපු හින්දා එතන යන්න බැිනම් පුළුවන් තැන කියනවා. ඒ වගේ දැන් කර්ම නිමිති හදාගෙන බලන් අහන්න කියලා අපි මේ යන්න හදනකොට අද පුළුවන් තාක් යනවා. මේ ස්කන්ධ බිඳෙනකොට අන්තිමේදී යන්න බැරි වුණාට යන්න පුළුවන් තැන යනවා. ඒකයි මේ ඒ හින්දා යම් කිසි කෙනෙකුට ආයතන ටිකට පෙනෙන පැත්ත තියෙනවා. පෙනෙන හැමදේ තියෙනවා. ඒකෙන් අනිත් පැත්තට යන ටික නතර කරලා ජීවත් වෙනවා. සාතන් වහන්සේ කියනවා සූපදේශ නිබ්බාන කියනවා. එයා දැක්කා කර්මක්ෂය කළා. අවිද්‍යාව නැති කළා. තණ්හාව නැති කළා. ආශ්‍රයක්ෂය කළා. කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ ඒකට නිවන් දකිනවා කියන්නේ. ඒ ටිකයි මේ කරගන්න ඕනේ. කරන්න හදන්නේ. ඒක කොහොම හරි කෙරුවට හරියන්නේ නැහැ. මේ රූප කලාප බිදි බිදි යනවා කියලා බැලුවා කියලා මේක හරියන්නේ නැහැ. ඈ හරියනවද කියලා බලන්න. ඈ නැත්තම් වේදනාව ඇඟ ඇතුලෙන් තියෙන වේදනාව බැලුවා කියලා හරියනවද මේකට? ඈ හැමතෙ යටින් බැලුවා කියලා හරියනවද? දැන් මේක එක ක්‍රමනේ. ඉතින් කඩ කඩා බැලුවා කියලා හරියනවද? මේ දර්ශනීයම ගන්න වෙනව නේද? ඉස්සෙල්ලා මේ දර්ශනීයම බලන්න වෙනවා යාට. දර්ශනයෙන් පහදුතු කෙලෙසියක් තියෙනවනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබත පරාමාස කියන ටික. නේද? ඒ කියන්නේ යාට මේ දර්ශනීයම එන්න වෙනවා ඉස්සෙල්ලා. මොකද දර්ශනය? අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන මේ පටිච්චසමුප්පාදයෙන් දකින්න වෙනවා. ඇත්ත නොදන්නා නිසා අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගන්න හැටි. කර්ම නිමිති නිසා අපි විපාකයක් උපදින ඒද තියෙන උපදින තන අනාත්මයි. නමුත් තියෙන්නේ දෝෂි තමයි ඒබඳු විපාකෙ උපදිනකොටම අනිත් පැත්තට ඒක යෙදෙනවා. ඒ කෙලෙස් ටික යෙදෙනවා. දෙපැත්තකින් කර්ම කෙලෙස් යෙදෙනකොට බුල පංච උපාදානස්කන්ධයක් නැද්ද ඉන්නේ? ඒ කියන්නේ ලෝකෙට කවදාවත් හම්බ වෙන්න ලෝකේ කියලා කිව්වේ ඉන්කමින් පැත්ත නෙමෙයි ඈ. හර උද්ගිත් පැත්ත. ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට හටගෙන නිරුද්ධ වෙන පැත්ත හම්බ වෙන්නේ නැහැ. අපි මේ අරමුණ විඳින්නේ ඇති දෙයක් ඇති තල්ලක. අවසන් වෙන්නේ තියනවා කියන තැනකින්. ආපහු බලන්න යන්නේ තියනවා කියන තැනකින්. හම්බ වෙන්නේ තියනවා කියන තැනකින්. යෙදෙන්නේ තියෙන දෙයක් මට්ටමේ කියලා. ඒකයි බලු දන් වලින් බඳින වලද බල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇවිද්දොත් ඒ කණුව වටාම ඇවිදිනවා හිටගෙන ඉන්නේ ඒ කණුව වටාම හිට ගන්න නිදාගෙන ඉන්නේ කණුව වටාම නිදා ගන්න ඈ ඉඳගෙන ඉන්නේ කණුව වටාම ඉඳගෙන ඒ වගේ අසෘතවත් පුතඥයා හැසිරෙන්නේ පංච උපාදාන ස්කන්ධයකම හැසිරෙන්නේ ඇවිදින්නේ පංච උපාදාන ස්කන්ධයකම නිදාගන්නේ පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන ඉන්නේ පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක ඇතුලේ එතකොට මම මෙතනින් අද අවධාරණය කරන්න යෙදුනේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පෙන්වන ටිකෙන් අතීත හේතු පෙන්වන එක ඇත්ත අතීත හේතු පෙන්වන්නේ වර්තමාන ඵලයට හේතුව පෙන්වන්න කියන අදහසකින් නෙමෙයි අතීතයේ මේ වැරද්ද කළ නිසා උඹලා මෙතෙන්ට ආවේ කියන එක පෙන්වන්නයි පුබ්බන්ති ඥානය උකෙන් පෙන්වනවා කියන එක කියනවා වර්තමානයේක ඵල හේතු සංදි කියන එකෙන් පෙන්වන්නේ අද කර්ම රැස් කරගත්තොත් අවිද්‍යාවෙන් තණ්හා උපාදානමුත් අනාගතයට යනවා කියන එක පෙන්වන්න මිසක නැතුව අනාගතයට ඇතිවෙන සිද්ධියක් කියනවා නෙමෙයි ඒ කියන්නේ සිද්ධිය පෙන්වන්නේ වෙන මොකද මේ වර්තමානික මනස ගණ්ඩාපේ. පුබ්බත අපරන්තේ ටිකෙන් පෙන්නනවා අතීතයේ වැරද්ද නිසා අද අද මේ වැරද්ද කළොත් අතීතයේ මේ වැරද්ද නොවුනේ නම් අද මෙහෙම තැනකට ඔබලා එන්නේ නැහැ. අද මේ වැරද්ද නොකළොත් අනාගතයට මෙහෙම වෙන්නේ නැහැ කියලා වර්තමානයේක වැරද්ද නිවැරද්ද දෙක පෙන්වන්න පුළුවන් තැනකට එනවා කියන එක මම මේ පටිච්චසමුප්පාද චක්‍රයේ මුලින්ම මතක් කළා. ඒකෙන් වර්තමානයේකට අරගෙන දුන්න මනස දැන් ඇත්තටම සුදුසුයි කොච්චර වුණත් ওই දර්ශනීය මත අරගත්තොත් වර්තමානයේකදී මෙයාට ආශ්‍රයක්ෂය වෙන දර්ශනයක් උපදිනවා. මොකද දැන් එහෙනම් අද අවිද්‍යාව මොකද්ද සංකාරය මොකද්ද අවිද්‍යා සංකාරය මොකද විඥානය මොකද්ද කියලා අද ජීවිතේ පටිච්ච සම්පාදය න දකින්න පුළුවන් වෙන්නේ. කාම අපි කාමවචර මට්ටමේ වෙන්නේ කාම භූමියට අයත් කෙනෙක් වෙන්නේ මෙහෙමයි. අපි රූපවචර බ්‍රහ්මයක් වෙන්නේ මෙහෙමයි අරූපවචර බ්‍රහ්මයක් වෙන්නේ මෙහෙමයි රහතන් වහන්සේ නමක් වෙන්නේ මෙහෙමයි. කියන ටික ඕකේ දිනනවා එතකොට. අවිද්‍යාව කාමවචර මට්ටමේ කියලා කියන එකේ තේරුම තමයි මොකද්ද? ස්පර්ශ ඒකේ ලක්ෂණය තමයි එයාට ධාතු 18ක් ආයතන 12ක් ස්කන්ධ පංචකයක් පංච උපාදාන ස්කන්ධයක්ම හමු වෙන මට්ටමකට කියනවා කාමවචර. මේ එන පැත්ත නෙමෙයි යන පැත්තට. ආයතන 6 එනකට එනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට දකින්න අවිද්‍යාව කියනකොට ඉන්කමින් එකේ ඇත්ත නොදකින්නේ. සංකාර කියනකොට අවුට්ගෝයින් එකට ආරම්භය. <laughs> දැන් වෙන ඉති කියන ක්‍රමයක් නැත්නම් තේරෙන්නේ. එතකොට ඒකෙදි රූපාවචර කියලා කිව්වේ යම් ස්කන්ධයක් ඉපදෙන්න පෙරත් ඉපදුනයන් පස්සේ රූපාවචර මට්ටමේ සංයෝජනයක්ම යෙදෙන්නේ මේ ස්කන්ධයට කිව්ව රූපාවචර කියලා. රූපාවචර කිව්වේ ආපහු එයාට අහු වෙනවනම් ආයතන හයක් ධාතු නවයක් ස්කන්ධ පංචකයක් රූපාවචරයි කියනවා. එයාට හම්බ වෙනවා නම් ආයතන හයටම එනවා. ආපහු යන්න හම්බ වෙනවා නම් එකම එක ආයතනයක් විතරයි. අර මං කියේ රූපයක් දැක්කත් හටගන්න නැති වෙන තියෙන අවකාශෙනේ. නැත්නම් සංඥාවක් නේ කියන වගේ මොන හරි මට්ටමක එකක් විතරයි නම් හම්බ වෙන්නේ. එයාට තියෙන්නේ ආයතන දෙකයි ධාතු තුනයි නැත්නම් ධාතු දෙකයි ඒ වගේ අරූප මට්ටමේ ස්කන්ධ හතරයි කියලා මොකද මනසම විතරක් නම් හම්බෙන්නේ කෙනෙකුට ඉන්කමින් එක තියෙනවා හටගෙන නැති වෙනවා කියන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැන නම් තියෙන්නේ එකම ආයතනයක්වත් අහු වෙලා නැත්තම් ධාතු අටලොසෙන් එකම ධාතුවක්වත් අහු වෙලා නැත්තම් පංච උපාදාන ස්කන්ධයෙන් එකක්වත් උපාදාන වෙලා නැත්තම් අහු වෙලා නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධයෙන් මිදලා ආයතන 12න් මිදලා ධාතු අටලොසෙන් මිදලා හටගෙන නිරුද්ධ වෙනවා ලෝකෙන් මිදලා ජරා මරණයෙන් මිදලා ස්කන්ධ පරිහරණය කරනවා කියන තැනක් තියෙනවා මොකද කර්ම පැත්තෙන් මේ කියන්නේ අපෝ. මෙයාගේ මේ කර්ම මෙතට කර්ම කියන්නේ නුවණ. නුවණ කියන්නේ. එතෙන්ට රහතන් වහන්සේ කියනවා. ස්පර්ශය එක්කන්තයක්, ස්පර්ශ සමුදය එක්කන්තයක්, ස්පර්ශ නිරෝධය නැදයි. අපි ඉස්සර කතා කරපු ටිකම අපෝ ගන්න. රූපේ එක්කන්තයක්, නාමයේ එක්කන්තයක්, විඥානයේ නැදයි කියලා කියන්නේ. ආධ්‍යාත්මික ආයතන එක්කන්තිය බාහිර ආයතන එක්කන්තිය විඥානය මැද මේව එකක්වත් අහු නොවන තැනකින් නම් ජීවත් වෙන්නේ මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියන දැනුමකින් නම් ජීවත් වෙන්නේ මේව අහු වෙන්නේ නැත්තම් කියන තැනකින් ඒකත් කියවනස්තනවා නේ එතකොට ඒ ටික මට මතක් කරන්න උනේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියන එක. මේ පටිච්චසමුපාදය පෙන්වන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා තුන් භවයේ ඇති වෙන හැටි භවයේ තුල ජීවත් වෙන හැටි කියන එක. ඒක අයිති නැහැ ওই විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම දකින්ද පෙර අවිද්‍යා කර්ම නිසා මෙතෙන්ට ආවා කියලා පෙන්වන්නත් ඕකේ කාරණාවක් තියෙනවා. ওই ටිකේ ඇත්ත නොදැන අද අවිද්‍යා කර්ම කරගෙන ඒකට ওই විපාක උපදිනවා කියන එක පෙන්වන්නත් ඕකෙම තියෙනවා. ඒකයි මේ ලෝකේ හොයාගන්න බැරි මේ සිද්ධිය. ඒ කියන්නේ තණ්හා මූලිකයි අවිද්‍යා මූලිකයි කියලා දෙකක් තියෙනවා කියලා කිව්වේ ප්‍රතිසන්දියට සාපේක්ෂව විඥාන නාම කුසලයතන පස්ස වේදනා කියපු ටික තණ්හා මූලිකයි. ඒ කියන්නේ ඉන්කමින් එක එහෙමයි කියන්නේ තණ්හා මූලිකයි. අවුට්ගෝයින් එක ඒ කියන්නේ දැන් දැකපු නිමිත්ත තියාගෙන ආයෙත් ස්කන්ධ ටික උපද්දනවනේ. ඒක අවිද්‍යාව මූලිකයි. ඉස්ලාම කනබුන ආහාරයෙන් යුක්ත රූපය සම්මෝට එන තිකේදී තියෙන්නේ තණ්හා මූලිකයි. තණ්හාවෙන් කුස්නා නැමැති වඩුව ගියේ හදපු දැනින් තියෙන්නේ මේ ටික. ප්‍රතිසන්දි මන්ත්‍රය. ඔන්න හැට පේනද? ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියන එක නොදන්නාකම නිසා නිමිත්තක් හදාගෙන නිමිත්ත හොයාගෙන යන්න ඕනේ කියන අදහසින් ආයෙත් මේ ආයතෙන් ටිකම උපදිනවනේ. එතකොට මේ ආයතෙන් ටිකම උපදිනවා දැන් අවිද්‍යාව මූලික. පිටත්තක් තියෙනවා. එතකොට ඉන්කමින් කියපු තැන එතන ඉඳලා ඇයට එතන ඇත්ත නොදැන කර්ම නිමිති හදාගත්ත තැන ඔන්න අතීත හේතු ඈ ඔන්න හේතු සංදිය. ඵලයට හේතු හදාගත්තා. ඵලය නෑ අපි හේතු හදාගත්ත තැන. දැන් ඒ නිමිත්තේ අපි කියමු උපමහත්ය කියන එක සිහි කළ බලන්න යනකොට ඒ පේන ඇහැට රූපෙට චක්කු විඤ්ඤාණයට කියනවා විපාකයේ හම්බෙන තැනට අවිද්‍යා සංඛාර පෙරයි කියලා කියනවා. දැන් ක්ෂණිකවත් මෙතෙන්ට එන්න හේතු ඵල සංගියක්. අවිද්‍යා කර්ම කියන හේතු ටික නිසා උපදවාගත්ත ටිකක් විපාක ටික. ඊට පස්සේ පේනවත් එක්කම උපුල් මහත්ය කෙනෙක් කියන කෙලෙස් ටික නම් යෙදෙන්නේ ඵල හේතු සංගියක්. ඒකෙම අනාගතේටත් ආය උපමාත්‍ය බලන් ඉතුරු වෙනවනේ හේතුඵල සම්බන්ධය. මේ ක්ෂණිකව මේක ඇතුළේම ඔක්කොම ටික යෙදෙනවා. අපි ගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා ආකාර 20ක් දැන් ඉන්කමින් වෙන තැන ඇතුළට තේන තැන ඇත්ත නොදන්නාකම අවිද්‍යාව ඒ නිසා හටගත්ත නිමිත්ත තමයි සංඛාරේ. නිකන් නෙමෙයි ඒ සංඛාර නිමිත්ත පුද්ගලයෙක් කියලා හිතලා හොඳයි කියලා තමයි අතහැරෙන්නේ. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහම එකේ තියෙනවා. එබඳු නිමිත්තක එබඳු කෙලෙස් ගතියකුත් නිසයි උපුල් මහත්තයා බලන්න යන්න ඕනේ කියලා දෙවනුට උපද්දන්නේ ඒකයි විඤ්ඤා එතන ආයෙත් විඤ්ඤාණාමතු සායතර පස්ස වේදනා කියලා ආයෙත් ඇහැට පේනකොටම නිකන් තණ්හා වෙන්නේ අර කර්ම අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තම මුල් වෙලා උපුල් මහත්තයා හොඳයි කියපු gati ටික ආයෙත් සිහි කරනවා. එතකොට දෙවනුවට ආයෙත් තණ්හා උපාදාන බලනවා. ඒ කියන්නේ ආයෙත් උපුල් මහත්තයා දකින්න පුළුවන් කියන තැනක ආකාර විශ්ින් කියන්නේ ඒකයි. <laughs> මේ එතකොට සංදි තුනක් කියලා කියන්නේ කිව්වා ආකාරයක උතන තියෙනවා කොටස් හතරක්. ඒ කියන්නේ හිතේ තියෙන නිමිත්ත එක කොටසක් ඇහැට පේන්න හිතේ තියෙනක බලලා බලන් හදනකොට ස්කන්ධ ටික තව කොටසක් ස්කන්ධ ටික දකිනකොටම ආපහු සත්වයේ පුද්ගලයේ කෙනෙක් කියලා කෙලෙස් ටික මනසේ දෙන එක තව කොටසක් මේ කෙලෙස්ේ මුල් කරගෙන ආයෙත් බලන් යනවා කියන තැනකින් තව කොටසක් ඒක කොටස් හතරකුත් ඔකේ තියෙනවා. ඔය වගේ චක්‍රයක් සිද්ධියක් සිද්ධාන්තයක් අපේ ජීවිතය අඛණ්ඩව නොදන්නවා වුණත් වෙනකොට වෙනවන අපි ලෝකයක් තුල පුද්ගලයෙක් එක්ක ජීවත් නොවුනා නම් තමයි පුදුමයි. හොතට හිතන්න මේ වෙලා තියෙන අපි මෙච්චර මේ මේ සිද්ධිය පැහැදිලි නොවුනොත් මේක ගැලවෙන්න තැනක් ගලවන්න තැනක් ඇත්තම නැ කෙලෙස් ගෙවෙන්නේ. මේ සිද්ධිය පැහැදිලි වෙන්න වෙන්න සිද්ධියේ මෝඩකමේ තියෙන බැරෑරුම්කම තේරෙනවා. කලකිරෙන්නේ ඒකට වෙන මොකද මේ මෝඩකම යඩු වෙන්නේ. මේක පැහැදිලි වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න මෝඩකම අඩු වෙනවා. මේ ඒ කියන්නේ අර මං කිව්වේ අලියා අර අන්දරකටු කනකොට කටේ ඇනිලා ලේ රහත් එක්කනේ විඳිනවා කිව්වේ. දර්ලා කවදා හරි දැක්කොත් මම මගේම කටේ ලේ රහනේ විඳින්නේ කියලා. දැක්කොත් කලනු කරනොත් නේ පුදුමේ. අන්දර ගහට හොඬේ දික් කරන එක අඩු වෙන්න නම් දකින්නම වෙනවා තමන්ගේ මනසේ තලුම කටේ තියෙන ලේ රහ කියන්නේ. ඒ වගේ මෙහෙ දරුවා අල්ලන එක නතර වෙන්න නම් අනිවාර්යයෙන්ම දකින්න වෙන ස්කන්ධ තියෙන තැනක අපේ උපාදානයේ යෙදෙන හැටි කර්ම කෙලෙස් යෙදෙන හැටි දැක්කොත්මයි සතර මහා ධාතුව අල්ලන එක නතර වෙන. ඒ කියන්නේ අපි දැන් මෙතන තියෙන සුදු පාට විතර මම දන්නේ මං දාගෙන රතු පාට කණ්ණාඩියක් මම රතු පාට එක අල්ලන්න හදනවා නම් මෙහි කවදාවත් මම මේ කණ්ණාඩිය ගලවන්නේ නැතුව මෙහෙන් රතු පාට එකකින් මාව අතහැරවනවා කියන එකක් නම් වෙන්නම ඒක අයින් කරන්න කියලා මම මේක කඩුවත් බින්දත් කුඩු කෙරුවත් මොනවා කෙරුවත් හරියන්නේ එහෙ නෙමෙයි ඔක දෝෂේ තියෙන්නේ යම් දවසකදී තේරුනොත් ඔහේ අල්ලන්න රතු පාට එකකින් අයින් කරන්න අල්ලන්න දෙඟුලුවට වැඩන්න ඕක නෙමෙයි දෝෂේ තියෙන්නේ මේ කණ්ණාඩියේ දෝෂේ තියෙන්නේ කියලා එදාට තමයි මම මෙහේ ඔට්ටු වෙන ඔට්ටුවිල්ල කැලකිරෙන්නේ. එතකොට කන්නාඩිය ගලව ගන්න උත්සාහවත් ඒ වගේ දැන් මෙහි දරුවා කියලා දැකලා නම් තියෙන්නේ ඔය දරුවට උපස්ථාන කරන්න උපකාර කරන හදන්නමයි උත්සාහය ආයේකනම් නවත්තන්න බෑම. කොච්චර කිව්වත් හරියන්නේ. සංඝා කරන්න එපා ඒකට හරියන්නේ හරියන්නේම නැහැ. ඉතින් අන්තිමට කියන්න වෙනවා බුදුරජාණන් කියන්නේ ඒක නෙමෙයි ඒකයි දුකට හේතුව තණ්හාව දරුවා මැරිච්ච නිසායි තණ්හාවෙන් මේ දුක් විඳින්නේ දුකට හේතුව තණ්හාව මේ ඕසේ තණ්හාව නැතුව දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙනම් තණ්හාව නැති කරපම් කිව්වේ නැහැ කන්නාඩිය ගලවන්න ක්‍රමයක් පෙන්නා මේ ඊට පස්සේ දෙන්නේ වෙන වැඩ මේ ඇත්ත බලන්නකෝ කියලා දෙන්නේ ඇත්ත බලනකොට ඇත්ත පේන්න පේන්න තේරෙනවා දරුවා කියන එක තියෙන්නේ මේ කියන්නේ රතු පාට කියන එක මේ අල්ලන්න නම් මම හැදුවේ ඒකට හේතුව කන්නාඩි රතු පාට එක අල්ලනවා නම් ඒකේට හේතුව කන්නාඩිය කන්නාඩිය ගැලුවොත් මේක මිදෙන්න පුළුවන් කියලා කියලා නමුත් දෙන්නේ වෙන ක්‍රමයක් කන්නාඩිය ගලවන්න. මොකද කිව්වට ගලවන්නේ නැහැ මම ඇත්ත පෙන්වන්න වෙනවා මෙතන කණ්ණාඩියක තියෙන ස්වභාවය මෙන්න මේකයි ඒකේ වර්ණය මෙන්න මෙහෙමයි ඒ බදු වර්ණය මේ විදිහට දාගත්තාම මෙහෙමයි පේන්නේ ඒ කියන්නේ එයාට දාලා පෙන්වන්න වෙනවා නෑ එයා පිළිගන්නේ මේ පේන්නේ රතු පාටින්මයි කියලා ඊට පස්සේ පොළ පාට කණ්ණාඩියකුත් දාලා පෙන්වන්න වෙනවා අරක ගලවලා බලපන් දැන් දැන් පොළ පාට පේනවනේ ඒ කියන්නේ හරි දැන් ඔක ගලවපන් දැන් දාපන් කහ පාට එක දැන් බලපන් එහෙනම් දැන් පේනවද බලපු බලපු නිසා පෙන්ලා තියෙන්නේ කියලා? පෙන්නවා. දාපම් කාමෝපාදානේ. දැන් රත්තරන් වගේ රිදි වගේ පෙනේ. ආ දැන් දාපම් අන්කන්නේ අත්වාද උපද. දැන් පුද්ගලයට හැටියට පෙනේ, සත්වයට හැටියට පෙනේ. ඈ දැන් එක එක කණ්ණාඩි දාලා පෙන්වනවා ඉතින්. ඈ තණ්හාව කියයි, උපාදානය කියයි, ඕග කියයි, යෝග කියයි, ආශ්‍රය කියයි. ඈ ඊට පස්සේ දාලා පෙන්වන දැන් කොහොමද දැන් පෙන්ලා තියෙන එක එක විදිහට පෙවුනා නම් දැන් එහෙනම් පෙන්නලා තියෙන්නේ කොහෙන්ද? කොහේකද? එහෙනම් කණ්ණාඩිය දෝෂෙන්නේ කියලා පෙන්නලා එහෙනම් කණ්ණාඩිය ගලවන්න ඕවා ඔය රතු පාටයින් කරන හදන්න ඕන කණ්ණාඩිය ගලවන්න ඕන කියනවා වගේ දුක අයින් කරන්න ඕය මුකුත් කරන්න ඕන උපාදානය අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක පෙන්වන්න තමයි ඒකට උත්සාහය ඇති වෙන්න තමයි මේ ඇත්ත පෙන්වන්නේ ඉතින්. මොකද මේ ඇත්ත පෙන්න්නේ නැත්තම් කවදාවත්ම මේ දරුවා කියන තැනින් මිදෙන්න බෑ. ජීවල් දොළෝ රන්රදී මුතුමැණික් කියන තැනින් ලෝකෙට මිදෙන්න බෑ. ලෝකෙ ඇති වෙන හැටි පෙන්වන ආයතරලා. තේමනවා කියපු ටික ටිකක් දැන් කැමති කෙනෙකුට උණු ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් ඔකේ තව සියුම් සියුම් කාරණා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ විඥාන නාම රූප කියනකොට ඔකේ තව සිද්ධි වෙන හැටි තියෙනවා. ඒ කියන්නේ ඔක දෙපැත්තට යනවා. නාම රූප කියනකොට ඉන්කමින් එකේදීත් අවුට්ගෝයින් එකේදීත් දෙපැත්තම නාම රූප වෙනවා. නමුත් දෙකේ වෙනසක් තියෙනවා. ඇතුළේ දැන් එළියට යනකොට නාම රූප වෙනකොටත් එළියෙන් දැන් ඇතුළට වෙනකොටත් මේ නාම රූප වෙන එකේ වෙනස්කම් තියෙනවා. නමුත් එකම සිද්ධිය එළියෙන් ඉඳන් ඇතුළට එනකොට නාම රූප කියනකොට චක්කායතනේ සෝතායතනේ මේ ටික ආවේ රූපෙට. ඇතුළෙන් දැන් යනකොට අහුවෙන්නේ යන් රූපං නිස්සය වත්තති මනෝ විඤ්ඤාණ ධාතු තන් රූපං යන් රූපයක් ඇසුරු කරගෙන මනෝ විඤ්ඤාණය පවතින ඒ රූපේ රූප වෙන්නේ නාම රූප පත්‍ය විඤ්ඤාණ කියන එක විඤ්ඤාණ ධාතු විඤ්ඤාණ පත්‍ය නාම රූප ඈ විඤ්ඤාණ ධාතු ඔම මනෝ විඤ්ඤාණය පවතින තැන රූපය ඒකට අපි වස්තු රූපය කියලා කියන්නේ වස්තු රූපය ඇතුලේ ඉඳන් යනකොට විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය නාම රූප වෙනකොට ඒ සිත ඇසුරු කරගෙන ඉන්න රූපයත් නාම ධර්මෙන් දතේට එළියේ ඉඳන් එනකොට විඥානයේ චක්කු විඥානයේ සෝත විඥානයේ වෙන්න පුළුවන්. රූපේ ඇහත් රූපයත් කන ශබ්දයත් ඒ වගේ වෙනස්කම් තියෙනවා ඒක පොඩි. කර්මයේ විපාකේ ඒකේ තරම් වෙනස් නැහැ. විශේෂයෙන්ම කියන්න යොමු වෙච්ච දේ තමයි අනුමානට හරි අපිට තේරෙනවා නම් අපිට වෙලා තියෙන දේ මොකද්ද කියන එක. ඒ කියන්නේ මේ ලෝකයේ සත්‍යය හම්බ වෙන්නේ පුද්ගලයෝ හම්බ වෙන්නේ මත්ත මාව හම්බ වෙන්නේ මාව පේන්නේ කොහොමද කියන්නේ මේ රූපය කනබුන ආහාරයෙන් යුක්තයි දකින්නකොටම මම කියන ආශ්‍රය දිලන මනසේ තියෙන කෙලෙස් නෑ දිලා තියෙන දැන් තේරෙන්නේ මට මේ මම වගේ මම වගේ එතකොට ආශ්‍රය කරගන්න කියන්නේ මේ රූපෙ මෙහෙම බලනකොට මනස තුල පෙරපසු දෙකේම මනස ප්‍රභාස්වරණම් පිරිසිදු නම් කිසිම කෙලෙසයක් නිමිත්තක් නැතිනම් පෙනෙනවා කියන තැන විතරනම් තියෙන්නේ මම කියන හැඟීමක් නැහැ. දිත්තේ දිත්තමත්තන් සුත්තේ සුත්තමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා ඔය හැම එකක්ම කියන්නේ එකම තැනකට. ඉතින් කොහොම හරි එක අර්ථයක් තේරුම් කරගන්න පුළුවන් විශ්වාසයක් තබන්න මේ ක්‍රමය ගැන ඕගොල්ලෝ මේ ක්‍රමයේ හැප්පි හැප්පි ඉන්නේ මොනවා හරි දෙයක් කරන්නේ නැතුව ඔය රූප කලාප දිදි දිදි යනවා නාම රූප බලනවා මොනවා හරි විහිළුවක් කරන්නේ නැතුව ඇත්තටම මේ පටිච්චසමුපාදේ හරියට මම පෙන්නපු ක්‍රමයට හිතන්න හුරු වෙන්න සීලයක පිළිටන්න හිත වඩන්න මේ පටිච්චසමුපාදේ මම දැන් මේ තුල ඇති ඒක හිතනකොට හිතනකොට අඩුපාඩුවක් තිබුණොත් නොතේරුනොත් ඒක ආපහු පොඩ්ඩක් හදාගන්න මේක කොහොමද කොහොමද කියලා ඕකෙම මේ හිතන ක්‍රමය નિවැරදි වුණොත් ඕගොල්ලොත් ඒ විදිහට හිතනවා නම් මේ ධහම පහළ නොවුනොත් තමයි පුදුම. කලින් හිතපු ක්‍රමයට මේ ධහම පහළ වුණොත් තමයි පුදුම. ඒ නිසා මේක මේ මගේ මං ගැන නෙමෙයි මේ ධර්මතාවය ගැන විශ්වාසයක් තබා ගන්න. මේක බොරුවක් නෙමෙයි. සහේතුකයි. ඒ කියන්නේ මම බය නැතුව කියන එකක් මොකද මේ සාසන වගකීමකින් කියන එකක් මම. මේ සිද්ධිය බලාගෙන තමයි මම දන්නේ නැහැ. මම මේ කාටවත් ඒකට චෝදනා කරන්නේ වර්තමානයේදී ගරු කටයුතු කියලා හිතන පොත්පත් ඔක්කොම ලියලා තින්නේ මේ වැරද්දෙන්. හැම පොතක් පතක්ම තියෙන්නේ වර්තමානයක ලියපු මේ වැරද්ද තුල. එතකොට ඒක දිහා බලලා මේක ලෙහෙන්න. මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන outgoing incoming කියලා දෙකක් තියෙනවා කියලා දන්නේ මෙතන ධර්මතා දෙකක් තියෙනවා ඒ කියලා ඒ දෙක වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න කිසි කෙනෙක් දන්නේ දැකලත් එකම සිද්ධියකින් විතරයි පෙන්වලා තියෙන්නේ. එහෙම පෙන්වුවොත් වැරදි. අපිට ගොඩ යන්න බෑ. එහෙම වුණොත් අතීත හේතුවට තණ්හා උපාදාන වෙලා වර්තමාන ඵලයකුත් වර්තමාන ඵලයට වර්තමාන හේතුත් හදාගන්නවා කියලා සංධ්‍යාපව හදාගන්න බැරි වෙනවකට අපිට හේතු ඵලයකුත් ඵලයේ හේතුකුත් කරගන්නවා නම් ඒක පෙන්වන්න වෙනවනේ එහෙනම් එහෙම තන අපි දාලා තියෙන්නේ ඒ කියන්නේ මේ ජීවිතයේ ඇතුළත අවිද්‍යාව කියන එකකින් කෘත්‍යයක් නැතුව පෙර සිද්ධියකින් දාලා ඒකට විපාකයක් හැටියට ගත්තාම outgoing incoming ඔක්කොම එකම මට්ටමක වෙනවා. ඒ කියන්නේ අතුලට එන ස්කන්ධය යන ස්කන්ධය ඔක්කොම එකම මට්ටමක් වෙනවා. එතකොට මුකුත් කරන්නේ නැහැ. සෝපදිශේෂ නිබ්බාන කියලා එකක් ලැබෙන්නේ නැහැ. කියන්නේ එතකොට ලැබෙන උත්තරේ තමයි අද තණ්හාව නැති කරන්න පුළුවන් අනාගතේ තමයි ජරා මරණ දුක නැති වෙන්නේ කියලා මේ සාසනේ බුදුරජාණන් වහන්සේ දුක පෙන්වලා දුකට හේතුව තණ්හාව තණ්හාව නැතිකළු දුක නැති කර වෙනවා කියන දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන වචනේ ඔප්පු කරන්න බැරි වෙන තණ්හාව නැති වෙච්ච ගමන්ම කියන්නේ මාර්ගයට අනුතරව ඵලයේ උපදිනවා කියන ටිකක් පෙන්වන්න බෑ අකාලිකයි කියලා. ඒ තණ්හාව නිරුද්ධ වුණා නම් ඒ මොහොතේම දුක නිරුද්ධ වුණා වෙන්න ඕනේ නෑ. මාර්ගයට අනතුරුව ඵලය කාලිකයි. කවදා හරි දවසක වෙන අයටවත්. තවත් ඔකට ලෝකෙ හිතාගෙන ඉන්නේ මා මාර්ගේ වැළුවාම නිවන කියන එක එක්ෂණිකව පෙනිලා තැරෙනවා කියලා. කියන්නේ නිබල කියලා හිස් බව වගේ එකක්. නමුත් නිවන කියේ සලආයතන නිරෝධය. ඒ කියන්නේ හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. අතීතය හැ නිරුද්ධයි අනාගතය හැ ඉපදෙලා නැහැ වර්තමානය හැ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න තැනක ජීවත් වෙන කර්ම කෙලෙස් නැතිව මේකට නිවන් දැක්කා කියනවා. අද දකින්නේ එහෙම නෙමෙයි. මෙහෙම කරගෙන කරගෙන ගියාම නිවන කියලා ශුන්්‍යතාවයක් හිස් බවක් එකපාරටම පෙනේ පෙන්ලා තැරේ. වගේ තැනකින් එකක් තියෙන්නේ අද. ඒකයි මම කියන්නේ නිවන කියන එක ගැන කියන්නේ එක එක කෙනා සංකල්ප තියෙනවා. පංච උපාදාන ස්කන්ධ දුකේ ජරා මරණ දුකේ නිරෝධය දන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවල් දොරවල් යන තුන් භවයෙන් මිදෙන හැටි තුන් භවයෙන් නැති කිරීමක් තියෙනවනේ. ලෝක නිරෝධය නිවනයි කියන එක. දැන් අපි දැක්ක ලෝකය කියන එක හදාගන්නේ අවිද්‍යා සංකාරය. අවිද්‍යා කර්ම නොතිබුණොත් ලෝකෙන් එතරයි ලෝකෝත්තර අර එකම් කිංචන අර ඒ අපි කියපු ටික ඇතුළට එන ටික නාම රූප කියලා අපි ඔකට කියනවා ඔකද ගත්ත හැකි ඕගලන්ට හොඳට බලා ගන්න පුළුවන් දීකනිකා මහා නිදාන සූත්‍රයේදී ජරා මරණයට හේතුව ජාතිය උපාදානය මේ විදිහට ඇවිල්ලා නාම රූපත්වය මං කියන විදිහට දෙපැත්තකින් පෙන්නලා නාම රූපයන්ට හේතුව විඥාණය කියලා විඥාණයට හේතුව අපෝ නාම රූප කියලා කියනවා නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා කියලා මෙහෙම පෙන්නනවා ඒ කිව්වේ මුලින්ම නාම රූපයි කියලා පෙන්වපු ටික දකින්න අර ඉන්කමින් කියලා කිව්වේ ඒක නාම රූප පත්‍ය විඥානං කියන උඩ දකින්න කර්ම විඥානය අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කිව්වේ ඒක විඥාන පත්‍ය නාම රූපං කිව්වේ කර්ම විඥාන නිසා විපාක උපදින පැත්ත දැන් උපුල් මහත්ය බලන් යනවා කියලා යන පැත්ත ඒ නාම රූප නිසා ආයතන විලා ආයතන නිසා ස්පර්ශ විලා දැන් මේ ආයතන ටික ආයත වෙනවා. අනිත් පැත්තට එනකොට මේ ටික ආයතන ආයතන වලට හේතුව නාම රූප නාම රූප වලට විඥාන විඥාන එක කර්ම විඥානේ විඥානට හේතුවට ආයතන නාම රූප. මේ නාම රූප දෙක ওই විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියන ධර්මතා පහට කියන නාම රූප කියලා. ওই නාම රූප දෙක දෙපැත්තකින් හම් වෙනවා. ඒ කියන්නේ තණ්හා මූලිකවයි අවිද්‍යා මූලිකවයි කියන දෙපැත්තට. අපි දැන් මේව ඇත්තටම ප්‍රශ්න නෙමෙයි මේ ශාසනය ඔයගොල්ලෝ මේ ශාසනයට ආපු කාලෙක හැටියට හරි අර්ථයක් ඉගෙනගෙන මේව තුල හැපි හැපි හිටියනම් අද මේ මොහොත ඇති කියනකොට නමුත් අපි මේ ශාසනය ඇසුරු කළාට මොනවා හරි දේවල් කර කර ඉන්නේ ඒකයි මේ වැඩේ අවශ්‍ය තැන නෙමෙයි අපි පහුරු ගන්න අර අර මොකද ඒකට කතාවක් නෝ එක මිනිස්සෙක් මේ කරුලේ යනකොට යතුරු වැටෙනවා. දැන් යතුරු හොයාගන්න බෑ පේන්නේ. පේන්නේ ඒ පාර තව මොනකද කියලා මොකද හන්නේ? යතුරු. යකෝ උතන කරුලයි පේන්නේ නැහැ. අර ලයිට් එක තියෙන තැනට ගිහිල්ලා වයින්නවා. එතන එළිය තියෙනවා. ඒ වගේ සිද්ධියක් මේ කරන්නේ. දැන් යතුරු වැටිච්ච කරුවලයි නා. තව මිනිහෙක් ඇවිල්ලා කිව්වලු දැන් මෙතන කරුවලේ පේන්නේ නැහනේ. ඒ හින්දා දැන් ඉතින් එහා ලයිට් එළියක් තියෙනවා. දැන් ওই ලයිට් එළිය එළිය තියෙනවනේ එතන ගිහිල්ලා වෙනවකෝ. ආලෝකය තියෙන තැන කියන්නේ. ඉතින් මෙතන හම්බෙන්නේ නැහැ කරුවල නිසා. ආලෝකෙ තිබුණාට එතන හම්බෙන්නේ නැහැ වැටුනේ එතන නෙමෙයි නිසා. ඉතින් මේ සාසනෙත් එහෙම එකක් මේ කරන්නේ. වැටිලා තියෙන්නේ යතුරු වැටෙන එක තැනක එතන කරුවලයි. දැන් හොයන්නේ වෙන තැනක එතන නෑ යතුරු. ඉතින් හම්බ වෙයිද? ඉතින් එහෙම එකක් නේ කරන්නේ. ඉතින් කරුවල තියෙන තැනකම ආලෝකයක් දැල්වා ගත්තොත් යතුරු හොයාගන්න පුළුවන්. කියන එකයි මම මේක මතක් කළේ. කැමති ප්‍රශ්නයක් ඕනනම් අහන්න පුළුවන්. මෙහෙමයි. දැන් තාම මමත් මේ සිද්ධාන්තයට ලදරුයි. තව ඉස්සරහට යනකොට ගොඩක් අපිට පහසුයි. නමුත් මම අවධාර්ණයෙන් කියනවා. ඔගොල්ලෝ මේක අරගෙන මේ තුලම උත්සාහවත් වෙන්න මේ ක්‍රමය ඉදිරියට ගියොත් ලෝකේ මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා දිහි නොවුනොත් පුදුමයි. ක්‍රමය නිවැරදි නම් ඒක ප්‍රතිඵලයක් නාවොත් තමයි පුදුමයි. ක්‍රමයේ වැරදි නම් නිවැරදි ප්‍රතිඵලයක් ආවොත් පුදුමයි. අංගයෙන් කිරි දෙවනකොට කිරි ආවොත් පුදුමද නැද්ද? පුදුමයි. බුරුලෙන් කිරි දෙවනකොට කිරි තියෙන දෙනකගේ ආවොත් නෙමෙයි නාවොත් පුදුමයි. ඒ වගේ මේ ක්‍රමයේ නිවැරදි නම් ප්‍රතිපදාව නිවැරදි නම් ප්‍රතිඵලයක් නොලැබුණොත් තමයි පුදුමයි. ප්‍රතිපදාව වැරදුනොත් ප්‍රතිවේදය ලැබුණොත් තමයි පුදුමයි කියන සිද්ධියක් තියෙනවා. ඒ නිසා අද අඩුපාඩුවක් තිබුණත් මේ තුල හැප්පි හැප්පි ඉන්න මේ අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන් මේ ක්‍රමය ගැන විශ්වාස කරන පුද්ගලයා ගැන ඕනේ මේ පුද්ගලයා ගැන ගණන් ගන්න දෙයක්වත් නැහැ. මොකද පුද්ගලයෙක් විතරයි. අපි හැම වෙලාවෙම සද්ධාව ඇති කරගන්න ඕනේ ඒ ධර්මතාවය කියන්නේ. එතකොට පෞද්ගලික ජීවිතය අපිට ප්‍රශ්නයක්. අපි නිකමද කියමු දැන් පුද්ගලයෙක් වටා තහවුරුත් අපි හරි ඉක්මනට කලකිරුණා. ඒකේ අපිට ඇති වැඩක් නමුත් පුද්ගලයා පැත්තකින් අතින් ඒ ධර්මතාවයේ විශ්වාස තබාගෙන ධර්මතාවයේ එබිලා යන මං කිව්වේ උගලන්ට හිතන්න දන්නේ නැත්තම් දැනට යයි නම් සීලයක විතර හිත වඩමින් මේ දැනට පෙන්නපු න්‍යාය ටිකක් ටිකක් හරි අහන්න අහනකොට අහනකොට මේ කියන්නේ මොකද නැවත දෙතුන් විතක් අහන්න අහනකොට අහනකොට අනුමාන ඥානයක් මේක නේද කියලා ඊට පස්සේ තමන්ටම පරප්‍රත්‍ය රහිතයි කියලා තමන්ටම තේරෙනවා කල යුත්තේ මොකද්ද කියලා. දැන් එහෙනම් අපි අවසන් කරමුද? තව මොකක්ද තියෙනවද? අපිට මොන හරි ඇහෙනකොටත් මං කියේ ඇහෙන පැත්ත දැන් දෝෂේ නැහැ. ආශ්‍රය තමයි ඇහෙන එක හටගෙන නැති වෙනවමයි. ඇහෙනවත් එක්කම අවිද්‍යාව පිටේ සංකල්ප සංකල්ප කුරුල්ලක් තියෙනවා. ඊට පස්සේ මේ නිමිත්ත සිහි කළා කුරුල්ලගේ හඬ අහන්න කියලා ආය කන උපදවා ගන්න අපි. ඒක මෙයාට අහු වෙනවා. ඇත්තටම නැත්තම් එහෙම නෑ. නමුත් මෙයාගේ මෝඩකමට අහු වෙනවා. ඒක දැන් නාසයේ දිගේ නිමිති නෑ. හටගෙන නැති වෙනවා. 탁ගල කැවුම් බඳුන සුවඳ කියලා අන්න කැවුමක් සිහි කරගෙන හිතට. අවිද්‍යාවච සංකාර. ඊට පස්සේ කැවුම් වල සුවඳ බලන්න රහය උපදිනවා අපා. කියනවාද? ඔව් ඔව් ඒ වගේ දිවටත් ඒ විදිහට ගන්න. එතකොට හොඳට අහු වෙනවා මේ නිමිති ටික. දැන් නැත්තම් එක තැනක අපි ඉන්නේ අවිද්‍යා කර්ම වියන් තරක එකම නිමිති ටික කින්නේ ඇහැදිරෙන ආයතන ආයම උපද්දා. නැත්තම් ඒව හටගෙන නැති වෙනවා. ඒකයි දැන් රූප ආයතනයේ පිරිසිදු දැක්කහම අර රූප භවයේ ආයතන අඩු උනේ එයාට දන්නවා නාසයට ගැටුණා දිවට ගැටුණා කයට ගැටුණා රූපින් බලපු නිමිත්තමයි අරගෙන තියෙන්නේ කියන තැනකින් එනවා දැන් ගඳ සුවඳක් ආවොත් කෝප් අපි කියමු කැවුම් සුවඳ කියලා මෙයාට ඇහෙන් බැලපු කැවුම මතක් කරගන්න තියෙනවා මතක වෙන ගන්න එකක් <laughs> ඊට පස්සේ රස ගත්ත ලුණු රස කියලා සුදු පාට ඇහැට පෙනුන ලුණු කැට කැට කියන නිමිත්ත ගන්න තියනවා මිසක ගන්න එකක් නැහැ. කයට ගැටුණු පොට්ටබ්බේ කියලා කකුල හැප්පුණු පුටුව කියලා වගේ අර ඇහැට පෙනුන නිමිත්ත දිහි කරගන්න තියනවා මිසක නිමිති නැහැ. මෙයාට අර රූපය පිළිසින් දකින්නකොට හිත දියුණු වෙනකොට රූප නිමිත්ත හොඳට දන්නවා. තේරෙනවද? සත්‍යයක් දන්නවා. ඒවා මට්ටම අහු වෙනවා කියලා තේරෙනවා. නමුත් දැන් ගන්ධයට රසයට පොට්ටබ්බේට මේ නිමිත්ත ඇඳගන්නේ නැහැ නෑ. මොකද මේක රූප නිමිත්ත කියලා හොඳට දන්නවනේ. එතකොට අරවේ නිමිති නැති වෙනවා ඒ ඒ පැත්ත හොයාගෙන යන පැත්ත නැති වෙන්නේ ඒකයි. ඒ ආයතන අඩු වෙනාට ඒකයි. අපේ මෝඩකම හින්දා එකම නිමිත්ත ආපහු බෙදලා අපි අරගන්නවා ආයතන හයකට. ඒ කියන්නේ නාසයට දැවුන එකටත් කැවුම් සුවඳ කියලා ඇහෙන් බලපු එකම ගැට ගහගෙන නාසය හදාගන්න. ලුණු රස කියන එකටත් රසයට අර කැට කැට ඇහැට පෙවුණු නිමිත්තම ගැට ගහලා. කකුල හැපුණු පුටුවනේ කියලා පුටුවටත් ඇහැට පෙවුණු එකම ගැට ගහලා අපි මෝඩකමට හදාගන්න. ආයතන 12. කියන එක. අතන මෝඩකම අඩු වෙනවා අර ඇත්ත දකිනවා. ඒකයි අනිත් පැත්තේ ආයතන වෙනස් වෙන්නේ. හරි. දරුවෙක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. දරුවෙක් හම්බෙන එක ගැන කතා කළෙත් නෑ. උදාහරණයක් එකක් ගත්තොත් වැරදි. ඒකයි මම කතා කළේම ස්කන්ධ ටික තියෙන තැනක දරුවා කියන අදහස යෙදෙන හැටි බලන්න දරුවා කියන අදහසින් ස්කන්ධය උපදින හැටි බලන්න කියන එක. දෙපැත්තක කර්ම කියලා සිද්ධියක් අපේ මනසෙන් පෙන්වීමම දරුවා දකින තැනක දරුවා දැකලා එන සිද්ධියක් ගැනවත් දරුවා සිහි කරන එකක්වත් නෙමෙයි මම මතක් කළේ. මේ සිද්ධිය නොදන්න තාක් අපි ගාව තියෙන නිමිත්තට දරුවා කියලා හිතුවා එහෙම හිතලත් අපි අනාත්ම ස්කන්ධ ටිකයි පැද්දුවේ අනාත්ම ස්කන්ධ ටික උපදිනකොටත් අපි ගාව දරුවා කියන ටිකයි සිහි වුනේ දෙපැත්තකින් කර්ම කෙලෙස් යෙදෙනකොට අපේ මනස තුල යෙදිලා තියෙන සංයෝජනයක් ඇතුළේ තියෙන දරුවෙක් එක්ක ඉන්නවා වගේ කියන එකක් මම මතක් කළේ මෙන්න මේ ඇත්ත දැකපු දවසට එයා ඇහි රූපේ කලකිරෙන්නේ මොකද මම මගේ කෙලෙස් ටික නිසා මෙච්චර කල් උපද්දලා තියන්නේ ඇහැ රූපේ දරුවා කියන වැරද්දෙන් නතර කරගන්න බැරිලා තියෙන ස්කන්ධ උපදින එක කියන එක අන්තිමට උපද්දලා තියෙන ස්කන්ධ ටික දරුවා බලනවා කියන එකෙන් දරුවා බැලුවා නම් කමන්නේ දරුවා පෙවුනා නම් ඒත් කමන්නේ නමුත් වැරද්දෙන් ස්කන්ධ උපද්දවන ක්‍රමය නතර වෙන්නේ නැහැ. උපද්දන බවයි ඇති වෙලා තියෙන්නේ. කියන එක කිව්වේ. තේරුණාද? ආයෙත් උපද්දනකොට ආයෙත් ස්කන්ධ ටික උපදිනකොට ආයෙත් මේ වැරද්ද වෙනවා. එහෙනම් මේ චක්‍රය නතර වෙනවා ස්කන්ධ ටිකත්, කර්ම ටිකත්, කෙලෙස් ටිකත් දකින්න වෙනවා. කර්ම වටේ, කෙලෙස් වටේ, විපාක වටේ කියලා තුන මේ ධර්මතා ටික දැක්කොත් තමයි තේරෙන්නේ අපි කරන්නේ අපිට වෙන්නේ මේක නේද? කරන්නේ මේක නේද? එතකොට ලෝකේ හැම දෙයක්ම සත්‍යපුද්ගලෙම ද්‍රව්‍ය කාරණා හම්බ වෙන්නේ මෙහෙමයි කියලා දකින්න. රූපේ සතර මහා ධාතුයි. එහෙම තියෙන තැනක අපිට රත්තරන්, රිදී, මුතු, මණික් වටිනා වස්තු හම්බ වෙන්නේ මෙහෙමයි කියන සිද්ධියක්. එහෙනම් හොඳයි. හැමදෙනාම සාදු නාදයක් හොඳයි අද දවසේ සිද්ධ කරගත්තු සියලුම කුසලයන් ලෝකීය සම්බුද්ධ ශාසනය මේ පින් උතුම්වත් ගෙවල් දරුවා රැකීරක්ෂා දිස්ත්‍රාන්ත අධිප්‍රවෘතු ශාසන මම ශිෂ්ට කරක සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දිව්‍යයන්ගේ දිවිසිරු වැඩ දියුණු කරගනිමින් දිව්‍ය පතන බෝධි පින් උතුම් වන සනසෙත්වා කියලා සාදු නාදයක් ඒ වගේම කල්පනා කරගන්න අද දවසේ දැන් තිබෙච්ච මේ සියලුම කුසලයන් අපි සියලු දෙනා නම් නැසී කාල යාත්‍රා කළා වූ සියලුම ඥාතින් සීප කරගන්න මගේ මේ ශාසනය තුල මේ ලෝකෙට ධර්මය ලබා දෙන්න අද දවසේදී මම මේ මට්ටමට එන තැන ඉඳලා මේ පසුපස ඉන්නේ අපේ මහේශ හම්පත් මහත්මයා එතුමා තමයි ජීවිතයේ මේ මට්ටමට එන්න කියලා ධර්මයෙන් නෙමෙයි ලෝකයට ධර්මයේ දීමේදී පුරෝගාමී වුණේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අද දවසේදී මේ බණ වචනේ වෙන කවුරු හරි නිසා ඔයගොල්ලෝ ආවා. මාව ලෝකීය හඳුනාගත්තේ මහේසේ හම්පත් නැතිතුමන් නිසායි කියන එක මතක් කරනවා. ඒ නිසා එකට උපකාරයක් හැටියට අපි අද දවසේදී එතුමාගේ මියගිය පියාණන් සිරිසෙනී හම්පත් නැතිතුමන්ටත් මේ කුසල ධර්ම අනුමෝදන් කරමු. ඒ ඇතුළු අපි සියලු දෙනාගේම නම් නැසී කාලයක් කරලා සියලු ඥාති මේ මොහොතදී සිහිපත් කරගන්න ඒ සියලු ඥාතීන්ට මේ කළ කුසලයේ අනුමෝදන් වෙලා ඒ දුක් ඇති ස්ථානයේ සිටින දුකින් අතින් දිසකව භාවිතපත් වේවා කියන අදහසෙන් අපි ඥාති දුකින් අනුමෝදන් කරමු ඉදම් මේ ඥාති මොහොතෝ සිතාවන්තෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සිතාවන්තෝ ඒ වගේම මේට උදව් උපකාර කළ සත්පුරුෂ ඒ සියලු දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාටත් අපි හැමතෙමත් මේ කුසල ධර්මය මේ ජීවිතයේම අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහාම අපේ ජීවිතවලට හේතු පුනිස්සිය වේවා ජීවිතවලට සම්බන්ධ වේවා කියලා